අවසරයි කෞරණීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ බ්‍රිස්බේන් නගරේ මුල් කරගෙන පවත්වන ලබන භාවනා වැඩමුළුවේ පළවෙනි ධර්ම සාකච්ඡාව එහෙම නැත්නම් පළවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ පළවෙනි දවසේ නිසා මම පොඩි හඳුන්වා දීමක් කරන්න බලාපොරොත්තු වෙනවා අපි මේ වැඩපිළිවෙලෙන් නැත්තම් මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලෙන් කාරණා කීපයක් සම්පූර්ණ කරගන්න බලාපොරොත්තු වෙනවා. එකක් තමයි මේ වෙනකොට වැඩමුළුවට සම්බන්ධ වෙච්ච අය වෙනුවෙන් සත්කාර කීපයක් ලැබිලා තියෙනවා සිල් සමාදන් කරලා තියෙනවා මූලික භවනා උපදේශ ටික ලැබිලා තියෙනවා ඒ වගේම වැඩමුළුවට අදාළ විවස්ථා කාලසටහන් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් කාට හරි මේ තුන සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් තමයි සමාදන්ව රකින්න සීලය පිළිබඳව පිරිසුදු කරගත යුතු ග්‍රන්ථ ස්ථාන තියෙනවා නම් එහෙම නැත්නම් මූලිකින් අහපු භාවනා කමඨහන් උපදේශ පන්තිය පටිගත කළ දේශනාව හෝ ඒක පිළිබඳව සුද්ධ කරගන්න පැහැදිලි කරගන්න යමක් තියෙනවනම් එනත අපි සාමූහිකව යෙදී ගත කරන විවස්ථාව පිළිබඳව පිරිසුදු කරගත යුතු දෙයක් නොතේරෙන දෙයක් තියෙනවා කරුණා කරලා ඒක මේ අවස්ථාව කරගන්නයි කියලා මම ඉල්ලා හිටිනවා ප්‍රශ්නයක් මාර්ගයෙන් ඉදිරිපත් කළ එක පැහැදිලි කරගන්න. ඊට අමතරව කමඨහං සුද්ධ කිරීමේ කාරණාව මෙතන සිද්ධ වෙනවා. ඒක මම ඊයේ මතක් කළ විදිහට කෙරෙන්නේ පොදු කමඨහං සුද්ධ කිරීමක් විදිහට. ඒකට තමයි භාවනා කරගෙන යනකොට පරියන්ක භාවනාවේ, සක්මන් භාවනාවේ, එහෙම නැත්නම් ඉදින්දා භාවනා මධ්‍යස්ථානයේ ජීවිතය තුල කෙරෙන කටයුතු වලදී භාවනා විශේෂයෙන්ම සතිය පවත්වනකොට පිසුදු කරගත යුතු, දන්විය යුතු, මතක් කරගත යුතු කරුණු තියෙනවනේ කමඨං සුද්ධ කරන ශේෂ්ත්‍රයේ ශීර්ෂයෙන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට අමතරව අපි ගත කරන යම් යම් අපේ පුද්ගලික ආගමික ජීවිත තියෙන ආධ්‍යාත්මික ජීවිත. අන්නේ ජීවිතවලදී අපිට මතුවෙන ප්‍රශ්න තියෙනවනම් මේ මූලධර්ම ප්‍රශ්න නෙවෙයි. පොතේ දැනුම නෙවෙයි අපි භාවනා දවසක් ගත කරනකොට භාවනා ජීවිතයක් ගත කරනකොට ආධ්‍යාත්ම ජීවිතයක් ඒකට සම්බන්ධ ප්‍රශ්න තියෙනවා. අපි ඒකත් සාදර වෙනවා. ඉන් අමතරව තියෙන මූලධර්ම ප්‍රශ්න අපි මේ අවස්ථාවේදී සාකච්ඡාවට ගන්නෑ. මොකද අපිට අර කලින් සඳහන් කරපු ටික හොඳටම ප්‍රමාණවත් වෙනවා පිරිසේ එකම ගුණයක් එකම මෙහෙයුමක් ඇති කරගෙන යන්න ඒක නිසා අපි ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ අර කලින් කියපු සීලයේ සම්බන්ධ භාවනා උපදේශ පන්ති සම්බන්ධ සහ සම්මත කරන තියෙන ව්‍යවස්ථාව දිනචරියාව පිළිබඳ ප්‍රශ්න ගන්න. කමඨාන් සුද්ධ කිරීම පිළිබඳ ප්‍රශ්න ගන්නවා. ඊට අමතරව තමන්ගේ ජීවිතයට අදාළ එතන සපෙල උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් ඉදිරිපත් කරනවා. අපි මේ මතක් කළේ ඉස්සර දවසේ නිසා හඳුනා දීමක් පිණිසයි. එතකොට කෙනෙකුට සාකච්ඡාවට සම්බන්ධ වෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ලිඛිතව ප්‍රශ්න ඉදිරිපත් කරන එක. ඒක තමයි ගොඩක් ලාට් කෙරෙන්නේ. එහෙම නැත්නම් සභාවේ කෙනෙකුට අත ඉස්සුවොත් අපිට යාට මයික් එක දෙන්න පුළුවන්. එතන ඉඳගෙන මේ ප්‍රශ්න නගන්න සභාවට ඒ වෙලාවට හිත ওই දෙකට මමතරව සමහරට මගෙත් තියෙන එක ගතියක් මේ ලියලා තියෙන තොරතුරු මදිනා මම හරස් ප්‍රශ්න අහනවා ඒ කැමති නැත්නම් ඉතින් අතාරින්න පුළුවන්. කැමති නම් ඒත් එක්ක මයික් එකට එන්න ඕනේ නැත්නම් මයික් එකේ දෙන්න යන්න ඕනේ. එතකොට අපිට අදාළ තොරතුරු ලබා ගන්න ප්‍රශ්නේ විසඳුම එහෙම නැත්නම් මේ උත්තරේට යන්න පුළුවන්. මම හිතනවා ප්‍රශ්න ඇති කියලා භාෂා දෙකෙන්ම අද ඉංග්‍රීසි සිංහල මේ මම කතා කරේ සිංහල භාෂාව සම්බන්ධවයි. ප්‍රධාන වශයෙන් වැඩමුළු යන්නේ අපි ඒ ඉංග්‍රීසි භාෂාව තියෙන සාදර වෙනවා. කැමති නම් ඉංග්‍රීසි මාධ්‍ය ලිව්වත් කමක් නැහැ. මම ඒසයි යත්තන්ගේ දැනගැනීම පිණිස කෙටි පරිවර්තනයක් මේ කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರේ පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. For the uh, participant retreatants, those who are not familiar with Sinhala, uh, they can communicate through the Lingis language. So this is a kind of a session we are going to have uh, uh interviews, discussions, uh, as well as asking questions regarding uh, uh, uh, questions pertaining to your precepts you have already observing and the basic instructions you have already listened and the constitution and the timetable you are already adhering. So anything pertaining to th these things, you may raise questions so that your stay here will be comfortable. And as I mentioned, you may raise questions or any uh, issues pertaining to your sitting meditation, walking meditation and day-to-day -day activities. Or beyond that, any Dhamma questions or any uh, questions pertaining to a spiritual life, uh, which is more practical, we, if the time permits, we can take them also. And uh, two ways you can join to the discussion. One way is you can write and put into question box. That's a common way. way. And uh, if the time permits, uh, you can raise questions to the audience also. If it is so, you have to raise your hand and then the mic will come to you so you will uh, you will be speaking to the mic so that recording will be uh, good uh, rather than just using your voice so this is the way we are going to conduct the uh, question and answer session and today I am giving this because of the uh, first day in our question and answer session so with that introduction I would like to uh, invite Ari to present the question already written uh, to start the session. Uh, English ones, yes. Um, hi, good afternoon, fellow yogis and yoginis. Uh, I've been assigned to read all the questions in English, and today there is only one question, and here is the first one and the only one. Can everyone hear? Uh, the first question is During sitting meditation, I was experiencing movement of airflow in and out at the entrance of nostril. Yesterday, I could retain my attention for a consider- considerable amount of time. However, today, uh, this morning, it was difficult to find the breath, and even after finding the breath, I could not keep the attention for a few breaths. Then disturbing thoughts invaded. At one stage, my mind started telling, This is not going to work. Leave. After some time, I started crying. In between, I could keep attention on breath. Second page. I was attending walking meditation and keep attention on legs. The movement left, move, keep, and the pressure points when feet touch the ground. I could retain attention for 10 to 15 steps only. After doing the walking meditation for 35 minutes, I got severe sleepiness and had to come and take a nap. End of the question. The, the mm, early part of the question that is put to the uh, sitting meditation at time uh, can be with the in-breath and out-breath. At a time it has been disturbed by thoughts and uh, whenever thought happens, naturally you develop kind of a negative feeling. You feel disappointed and you feel meditation is gone and when and where the breath come you welcome it and therefore clearly one can see the how sharp the liking and disliking to the two objects and both of them are passive objects. Breath also comes along your way, thoughts also comes along your way. So whenever you select, this is good, this is bad, this is like and this is dislike, and then the frustration started. So instead, if one can develop the choiceless awareness, is a thought, also not an invited guest. The breath also happening through this involuntary situation and to understand this is my real cross-section of myself. And at a time it is thinking, at a time it is breathing. But our mind is, is judgmental whenever it is judging it only two things likings and disliking so therefore, if what about if someone go prepared for these thoughts and uh, make your mind not to worry then only then one can see after a session of thoughts again there are chances for the mind to come back to the primary object and again there are chances from going from primary object to the uh, thoughts maybe pains or sounds so there you can see uh, not only mind is jumping from primary object to the wandering, so, so to say, or thinking. But if you observe them for a while in a neutral way on the a choiceless way, uh, the outgoing mind, there's a chance to come back to the uh, breath come back to the primary object also. So if the outgoing is bad, the coming back uh, must be welcome for this system of value. So therefore, going out not only it has a utter negative thing, if you patient enough, you can see again it is coming back to the primary object and if you can observe the way back home from the wandering mind to the primary object, that will be double positive. So there was no any information regarding that. So I would like to know if that particular person is happy to share with us. Was there any events, any incidents where the wandering mind you experience coming back to the primary object, so to say, the breath, uh, or was it gone forever and going from taken you for a ride in thinking, never come back can that particular person share experience with us, it will be a good, valuable information if he or she is willing to share with us. ගරු ස්වාමීන් වහන්ස මනස එළියට ගිහිල්ලා ආපහු ආවා ඒක පොඩි කාලයක් ඇතුළත නිතරම වුණා So you may put it to English, please. So the uh, mind went out and came back, but it happened very frequently and it was disturbing. Can you give us some accounts from the detail how the mind from the wandering thought to coming back, when you come back to the breath, was the breath disturbed or it was normal, ready to accept the returning mind? <laughs> it is little disturbing, but it is not like initially when you start the breath noticing. It is not like that, but it is little disturbing the, that means it was difficult for you to bring the mind and be cope with the breath. Yes. So that is the only thing you have to observe when and where it is going back, when uh, and it come back. Whenever comes back, just see your mind state whether it is ready to be with the breath um, the, in the normal way or it is not it is very difficult again to be with, be back with the breath uh, if it is difficult that means yes, there's a side kind of a commitment mind has been some kind of a defile or defilement happens so if the mind can bring back again and if we can uh, uh, reconciliate again with the breath uh, that is what you call the maturity. That is what you call the immunity. So let it go. Don't worry, we have no other way. We never come back, see how quickly, how res resilience, the mind to come back and be with the breath. More and more you go prepared, it will come back and it will naturally, within a short time, be with the breath. And that is the kind of a maturity we are developing and it you can't compensate it by any other thing rather than this trial and error. It is called interception. It's a new psychological term. They have uh, that mind knows when you go back, when come back home, it can verify and see now I am here and now. Now I am back at home that introspection is not a meditative aspect, it's a humanity. Every person can, whenever going out, you know, mind is wandering. And beautiful thing is when it come back, it verify and say, now I am back at home. That how quickly the mind come back and feel at home is the what you have to observe if you are unprepared, if you are immature yogi or um, the amateur, then mind getting disturbed. After a while, you have to, yeah, there's no, the, there's nothing you have committed, it is, you are just observing. When you come back, see how quickly it become at home, feel at home, and feel uh, the here, now, and situation, and more and more uh, quickly it can come back and understand back at home situation that is what you call the healing effect that's what called resilience and that means the mind verily knows when it is back at home so to verify it, it has to go out. Going out is a mishap. And whenever come back, don't worry about the mishap. Just see how quickly it come back home, how mind verify that it is back at home. That's a kind of a thing you connect yourself. You love yourself. You are back at home. And that is what we are losing in our day-to-day -day life. Hardly we uh, be self-aware. The self-awareness happens whenever mind goes back and coming back, going out and coming back. Then how you are going to verify now you are back at home. That's a kind of a connection. That's a kind of a, a self-awareness. So when the wandering mind happens, this is the part you must pay attention again and again. And verily, in walking meditation, uh, it is happening less in your case, but not always. Even in walking meditation, it can happen. And again, you what you have to do is, how do you verify that it came back and it's now uh, naturally back at home? How you verify? That verification indicates uh, you are healing yourself, you are loving yourself, uh, you become at home again and again. So therefore, for that, going out is a kind of a part and parcel of the game. So don't think going out as a curse, going out as a bad thing. And uh, as far as you know how to monitor way back home, uh, later going out will be a raw material for your experiment. So therefore, main thing is not to worry about the going out, but observe the way back home. ස්වාමින් වහන්සේ ප්‍රශ්න භාවනාවට සම්බන්ධ ප්‍රශ්න 14ක් 15ක් විතර තියෙනවා. සීලයට සම්බන්ධ එකක් තියෙනවා. එක කමෙන්ට් එකක් තියෙනවා. භාවනා සම්බන්ධ ප්‍රශ්න වලින් පටන් ගමු. හොඳයි ස්වාමීන් වහන්සේ. අවසරයි. ගරුතර ස්වාමින් වහන්සේ මා පරයන්කේ භාවනා කරමින් සිටියේදී මූල කර්මස්ථානයේ වූ ආනාපානය හුස්ම කීපයකදීම නැති වී ගියේය. මෙසේ ටික වේලාවක් නිශ්චලව ගත කරන විට උදරයේ පිම්බීම හා හැකිලීම දැනෙන්නට විය. එම පිම්බීම සහ හැකිලීම බලා සිටීමේ එවිට ඊතා සිහින්ව නාසය හරහා වායු ධාරාවක් හෝ කම්පන රටාවක් ගමන් කරන්නාසේ දැනින මේ වන විට යටි කයෙහි කිසිදු දැනීමක් නැති වී තිබින. තව මද වේලාවකින් සියලු දැනීම් නැති විය. එහෙත් මනස අවදීනේ නොම්බර 1 ඔබ වහන්සේගේ දේශනාවකට අනුව මෙය අලෝභ අදෝස අද්වේෂ අමෝහ සහිත මොහතක් ලෙස හඳුනා ගනිමි. ගතිමි. හඳුනා ගතිමි. මේ නිවැරදිද? අංක 2 මෙම හඳුනා ගැනීම සහ එම නිශ්චල తত্ত্বය තප්පර කිහිපයක් පැවතිනේ. එන්පසු මෙම తত্ত্বය ඔබ වහන්සේට වාර්තා කළ යුතුයයි සිතවිලි ගලා එන්නට විය. මා දැන් ප්‍රපංච කරන්නට ගත් වග වටහා ගතිමේ. මේ සිතෙහි ස්වභාවය ලෙසද වටහා ගතිමේ. මෙය නිවැරදිද? සාමාන්‍ය ජීවිතයේදී මම දිනක් මගින් අඩු මගින් ඊතා අඩු අවස්ථාවකදී මගින් මම දිනක් මග මම දිනක් මගින් අඩු ඉතා අඩු අවස්ථාවකදී දුම්රියේ ගමන් කරමින් සිටියෙමි. දුම්රියේ පාළු ස්ථානයක් කරා මගේ ඇස් යොමු විය. මා ඇස් අරගෙන බලාගත් අත ඔහේ බලා සිටියෙමි. මේ අතර අසල පුද්ගලයෙක්ගේ දුරකථනය නාද වෙයි. එම පුද්ගලයා දුරකථනය අමතයි. වෙනම තව දෙදෙනෙක් කතා කරයි. මගේ අවබෝධය වූයේ එම විනාඩි කිහිපය තුළ මා කිසිවක් නොසිතූ බවයි. මොකුත් නොසිතූ හේයින් එම අවස්ථාව වීත රාගේ වීත දෝසා වීත මෝහ අවස්ථාවක් යනුවෙන් හඳුනා ගතිමි. මෙය නිවැරදිද? එසේ වුවද මාහට ලැබුණු සියලු සංඥා හඳුනාගෙන ඒවා වාර්තා කිරීමට තරම් හසු කරගෙන ඇත. තවද එම මොහොත ක්ලේශ රහිත අවස්ථාවක් ලෙස හඳුනා ගති. හඳුනාගත් සැනින් සිතිවිලි ගලා එන්නට පටන් ගත්තේය. එම නිසා එම මොහොත කෙලේශ රහිත තැනක් දැයි කුකුසක් ඇතිවින. මෙය පහදා දෙන්නේ නම් බොහෝ කෘතඥ වෙමි. ඔබ වහන්සේට සම්මා සම්බුද්ධ සරණයි. මේක ඇත්තටම අර 100%ක්ම කෙලෙස් නැති අවස්ථාවක් සහ කෙලෙස් වෙන අවස්ථාවක් වගේ කේවල වශයෙන් හොයන්න ගත්තොත් නම් උත්තර දෙන්න බෑ. නමුත් අර අරගෙන තියෙන ප්‍රයත්නයේ හොඳ තොරතුරු ටිකක් දීලා තියෙන නිසා අපිට සාපේක්ෂ වශයෙන් කියන්න පුළුවන් යම් වෙලාවක අපට ලෝකේ දින ඔක්කොම අරමුණු වෙනුවට ආනපනෙ ගත්තොත් ආනපනෙ තියෙන කන් අපි දන්නවා. දානපන 100 100ක් සම්බන්ධ වෙනකන් දන්නවා ලෝකෙම නෑ ඒ වෙලාවේ කියලා. ලෝකෙ මොනවා හරි කොනක් තියෙනවා ආනපන හිත ගන්න බෑ. ගතට හිටින්නේ නෑ. ඒ නිසා යම් වෙලාවක අපි ආනපන ඇල්ලුවයි කියලා කියන්නේ අනිකුත් ඔක්කොම රූප ලෝකයේ මේ ආනපන රූපයට වහන් කළා අයින් කරනවා. ඊට පස්සේ ආනපනත් ගෙවෙනකම් බලائیں. ඒකට ඒකත් නැහැ. ඒකට අපිට හිතන්න පුළුවන් රූප ලෝකෙන් අපි සමුගත්තයි කියලා. මේක ඉතින් ආදුනිකයට එච්චර කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. නමුත් සංසාරේ බannකොට ඉතින් කවුද දන්නේ ආදුනික කවුද වැඩි හිටි කියන දන්නේ නමුත් මේ විදිහට ගියොත් අපි රූප ලෝකෙන් රූපයකට වාංගු වෙලා ලෝකය අමතක කරන ඊට පස්සේ ඒ රූපය ගෙවම් කරලා අපි යනවා මේ රූප ලෝකේ සම්බන්ධ ලෝභ, දෝෂ, මෝහ නැති කරන්න. ඉතින් ඒකත් එක්කම ඇත්තටම වේදනා ලෝකේ, සංඥා ලෝකේ, සංස්කාර ලෝකේ, විඥාන ලෝකෙත් බොඳ වෙන්න පටන් ගන්නවා. රූප ලෝකෙන් තමයි ඔක්කොම වගේ පෝර ලබන්නේ. නමුත් මෙතෙන් ගියාට පස්සේ අපි කොහොමද විනිශ්චය කරන්නේ? ඒක විතරාග, විත දෝෂ, විත මෝහද කියලා. ඒ වෙලාවේදී හිත සම්පූර්ණයෙන්ම අවදිනවා. මේක මේක manuss ලෝකේ කළ හැක්කක් මම කරලා තියෙනවා මේක තමයි මට මං වෙනුවෙන් කරන්න තියෙන ලොකුම සුභසිද්ධිය භාවනාව සතිය කියලා. අනේ අවදිභාවය තුල එහෙම නැත්නම් මේ ලබාගත් දේ පිළිබඳව සමාධි සමාදන් වීම තුල තමයි මෝහේ නැතිවීම සිද්ධ වෙන්නේ. තාම හිතෙනවා මේක මේ අතරමැදි අවස්ථාවක් තව එහාට යන්න තියෙනවා. අරක ලැබුණේ නැහැ මේක ලැබුණේ නැහැ කියලා අර ලැබිච්ච චිත්තක්ෂණේ සීරසිය සමාදන් වෙන්නේ නැහැ. එතකොට මෝහේ ඉතුරු වෙනවා. එතකොට ලෝභ දෝෂ නැති වුණාට මෝහේ ඉතුරු වෙනවා. එහෙම නැත්නම් ඒ අරමුණක් නැති රූපාරමණයක් නැති අවස්ථාවකටපත් වෙලා ඒට අපි කොච්චරක් සමාදම් වෙනවද කොච්චරක් අපි ඒකට එළඹ වාසය කරනවද කොච්චරක් අපි ඒක මේ ප්‍රතිපදාවේ දියුණුවක් විදිහට සලකනවාද කොච්චරක් ඒක අපි කෙලෙස් නැත් තත්වයකට සලකනවාද කියන එක අනුව තමයි විනිශ්චය කරන්න වෙන්නේ මේක කොතෙක් දුරට සාපේක්ෂව ලෝභ දෝෂ මෝහ වලින් අයින්ද කියලා ඒත් එක්කම මම දැන් ලෝභ නැති කරා දෝෂ නැති කරා මෝහ නැති කරා කියලා කියනකොටම ආයසරයක් එන්න පටන් අර ගන්නවා ප්‍රපංචකරණයක් ඉතින් ඒකත් අවශ්‍යයි. මොකද ප්‍රපංචකරණයකට සාපේක්ෂව තමයි ප්‍රපංච නැති කිරීම දක් ගන්න පුළුවන් වෙන්නේ. මේ එකක්වත් තනියම හිට ගන්න පුළුවන් දේවල් නෙවෙයි. කෙලෙස් නැති තත්වයට කෙලින් හිට ගන්න බෑ. කෙලෙස් ඇති තත්වයකට සාපේක්ෂ නොයි. කෙලෙස් ඇති තත්වයක ඉන්නකොට තමයි තේරෙන්නේ මේ කෙලෙස් නැහැ කියලා. ඒත් සාපේක්ෂයි. කෙලෙස් නැත්තත් ඉන්නකොට කෙලෙස් ආවට පස්සේ තමයි තේරෙන්නේ. ආ දැන් මෙතෙක් කියලා කෙලෙස් තුන දැන් කෙලෙස් ආවයි කියලා. අන්න මේව අතර තියෙන්නේ මේ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් පිරිසුදු වීමක් සිද්ධ වෙන්නේ. ඒ පිරිසුදු වැඩි වෙන්න වැඩි වෙන්න කෙලෙස් තිබුණත් හිත සන්තෝසයි කෙලෙස් නැති වුණත් හිත සන්තෝසයි ඒක හිතා ගන්න බෑ සාදාචාරවාදීය කෙලෙස් තියෙනකොට හිත සන්තෝෂي කොහොමද එන්නේ කෙලෙස් නැති බව දැන තියෙන නිසානේ ඒකට ලස්සන නිදර්ශනයක් බුදුහාමුදුරුවෝ දෙනවා පෙත්ත කපල යන එක අවුරුදු 6ට අර ළමයා කෙලෙස් නැහැ එයාට කිසිම කුසලයක් සිද්ධ වෙන්නේ නැහැ මොකද කෙලෙස් දැකලා නෙවෙයි කෙලෙස් දුරු කරලා තියෙන්නේ එනිසා යාට බමුණ කියන්නේ නැහැ දැන් අපිට උන්තර කෙලස් තිබිලා කෙලස් නැතුණාට පස්සේ සාපේක්ෂව තේනවා මෙච්චර විදිය හිටියේ මෙන්න මේ තරම් කෙලස් ගොඩක දැන් නැහැ නිසා අර කෙලස් ගොඩ කෙලස් නැති එක දක්වන්න සාපේක්ෂතාවයේ වටිනාකමක් තියෙනවා ඒ නිසා ඒ කෙලස් පිළිබඳවත් මෙයා සතුටු මේ කෙලස් තියෙන නිසා තමයි නැති බව දන්නේ. නැති නිසා තමයි තියෙන බව දන්නේ කියලා. හැබැයි මේ කෙලස් සමාදන් වෙන්නේ නැත්නම් කෙලස් එක වැඩ කරන කෙලස් වල ප්‍රේම කරලා නෙවෙයි. කෙලස් තියෙන නිසා තමයි නැති එක දන්නේ කියලා. ඒ නිසා උපත්තියෙම කෙලස් නැති මට්ටමක ඉන්න කිසිම කෙනෙක් ආඩම්බරයක් වෙන්නේත් නැහැ. යාට වාසියක් ලැබෙන්නේත් නැහැ කියලා බුදුරජාණන්සේ දේශනා කරනවා. ඒ නිසා කෙලස් තියෙන්න ඕනේ. තියලා අයින් කරනවා. එනිසා නැතිකමත් ඇතිකමත් අතර මේ තියෙන සාපේක්ෂතාවය මේ ක්‍රමයට අල්ලන්න බෑ. මේක තියෙන්නේ කේවල වාදක ඉඳලා තියෙන්නේ මේක 100 100ක් කෙලස් නෑ මේක තියෙනවා කියලා මේක තමයි අපි කතා කරන භාෂාව නමුත් හොඳට ගැඹුරින් තේරුම් ගන්න මේ දෙක අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙලයි ගමන යන්නේ මේ කෙලස් තියෙනකොට තියෙන බව දන්නවා ඒත් විද්‍යාව කෙලස් නැතිකොට නැති බව දන්නවා ඒකටත් විද්‍යාව කියනවා ඒ නිසා මේ විද්‍යාවට වටිනාකමක් නැහැ. අර විද්‍යාව නැතුව දෙන්නට දෙන්නගේ තියෙන සාපේක්ෂතාවයක්. ඒ නිසා මේ කරගෙන කරගෙන යනකොට ලක්ෂ වාරයක් කරනකොට ඔකෙන් සැලෙන ගතිය අඩු වෙන පටන් ගන්නවා. තියෙනවයි කියලා කනගාටු වෙන ගතිය හෝ නැහැ කියලා සන්තෝෂ වෙන ගතිය නැතුව මේක normalize වෙනවා පොදු දෙයක් බාටපත් වෙනවා. ඒක වෙලා නැහැ මේකේ තාම. දැන් කෙලස් නැතිව දැනගත්තම ආඩම්බරලා ප්‍රපංච කරන්නේ. තාම කෝල ගති තියෙනවා, කෝඩු ගති තියෙනවා. වෙන ක්‍රමයක් නැහැ. ඕකම කරන්න. කරලා කරලා කරලා බඩගින්නේ මනසකට පළවෙනි බත් පිට දෙනකොට හරි මිහිරි. හොඳට රස බල කලා කප කරනවා. දෙවෙනි බත් පිට 3 4 20ක් 30ක් යනකොට එපා වෙනවා. මේ පළවෙනි දෙවෙනි බත් පිට ගන්න වෙලාව. බඩගින්නිනකොට හරි. කකක යනකොට ඇති කියලා පැත්තක තියන්න වෙනවා. ඒ නිසා මේ කේවල தত্ত্ব හිතන්න යන්න එපා. සාපේක්ෂ වෙන්න මේ විදිහට තමයි අපි තේරුම් ගන්නෙ. තේරුම් ගන්න ගන්න ඉස්සරහට යන්න යන්න තමන්ට මේ මේ දෙවන්නේක් සම්බන්ධ නැහැ. පිට දෙයක් සම්බන්ධ නැහැ. තන්නේ කරම මන උපුබ්බංගම මනෝසෙට්ට වූ මනෝ මේ දෙයක් බව තේරුම් අරගෙන මේ දේවල් ආවට අර කාවයි කියලා කන ගැට වෙන මේ කාවයි කියලා සතුටු වෙන දේවල් නැතුව මේ දෙකම හුතු මනේ මනසින් ඇති කරන දේ. කෙලස් කියන එකත් හුදු මනස. නික්ලේශී තත්වයක් හුදු මනස. එයා අයියා වෙනවා මනස අයියා වෙනවා දෙකට බෙදෙන තාක්කයි කෙලෙස් ඇති කෙලෙස් නැති මනාව අමනාව මේ ටික එකිනෙක අතර වෙනස නැති වෙන තරමටම අෂ්ටෝක ධර්මයෙන් කම්පන වෙන තැනට ගියාම මනසට ඒ අතිරේක ලාභය ලබා ගන්න නොදීම හරහා තමයි අපිට මේ කෙලෙස් වල නැත්තම් ප්‍රතිපදාවේ දියුණුව තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මේක 100%ක් හරි නෑ. බොහෝ කල් කරනකොට ඕක තුල ශිල්පයක් තේරුම් ගනි. කෙලෙස් තිබුණයි කියලා නැති උනායි කියලා ලොකු මනාපමනාප කන්නේ නැතුව දෙකම මට අයිති නැති දෙයක් විදිහට තේරුම් ගනි දවසක. දෙවැනි ප්‍රශ්නය ස්වාමීන් වහන්ස. ගරුතර ස්වාමින් වහන්ස අද දින සක්මන වාර්තා කිරීමට කැමැත්තෙමි. සක්මනේදී කිසිදු මෙනෙහි කිරීමක් නොකොට වම් පාදය හා දකුණු පාදය පොළවට තදවන මොහොතේ එම ස්ථානයට අවධානය යොමු කළෙමි. මදක් යන විට කුමන පාදයේදයි නොදැනිනි. එහෙත් මාරුවෙන් මාරුවට ස්පර්ශය මාරු වෙනවා දකිමි. දැකිමි. මේ අවස්ථාවේදී මිහිරි කුරුළු නාදයකින් කන් පිරී ගියේය. එය මිහිරි උවද සිත එයට ඇදී ගියද නූපන් අකුසලයක් නූපද වීම ගැන සිතා දේශනා ඇසුරෙන් සිත යලි පාදවලට ගතිමි. ඉන්පසු කුරුළු රංචුවගේ අමිහිරි නාදයක් ඇසුනි. ඒ දෙස මාගේ අවධානයත් අවධානය යන බවක් පෙනුනි නොපෙනුනි. මෙසේ කරමින් කාලය ගත වෙද්දී සිත නොයෙක් අරමුණු කරා දුවනුද නැවත එය පාද කරාගෙන ඒමද සිදු වුනි. අවසන් භාගයේදී පාදයේ පොළවට ස්පර්ශයේද එම බලය කකුලේ ඇට හරහා උඩට සම්ප්‍රේෂණය වීමද ඉන්පසු දනහිස තෙරපීමද අත්වින්දෙමි. තවද තවද සිත පිට යන විට ඒ බව සුළු වේලාවකින් දැනගතිමි. මේ අවස්ථාවේදී මළුවේ කෙළවරදී හැරෙන අවස්ථාවේ මදක් නැවතී. සිත පාද මතම රඳවා ගැනීමට අධිෂ්ඨාන කළෙමි. එය ප්‍රතිඵල දායකයයි හැඟින. ගරුතර ස්වාමින් වහන්ස අප කෙරේ අනුකම්පා කොට වැරදි ඇතොත් පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකත් අර ඉස්සල් එක වගේ හුඟක් විස්තර වශයෙන් බලලා තියෙනවා. ලේඛනයත් පිළිසිතුයි. ඉදිරිපත් කළ තියෙන දේ මම හිතන්නේ සභාවට තේරුම් ගන්නත් පුළුවන්. ඒ නිසා අපට සක්මන් කරනකොට සද්ද ඇහෙනවා. ඒක කුරුළු සද්දයක් වෙන්න පුළුවන් නැත්නම් අමීරි සද්දයක් වෙන්න පුළුවන්. එතකොට අපිට තේරෙන පටන් අර ගන්නවා අර එකම පෙතක් දිගේ එකම පතයක් දිගේ පවත් ගන්න පුළුවන් හැකියාව මට ඕන වුණත් පිටින් එන සද්ද වලට කැඩෙනවා. නමුත් ඒ සද්දෙට කැඩුනයි කියලා පශ්චාත්තාප නොවීමේ හැකියාවක් මට තියෙනවා. එතකොට මට පේනවා මේ පිට කැඩුනට සක්මන් මළුවේ වම දකුණ බලාගෙන යන ඒ සක්ම ඉරියව්ව ඉරියාපතේ කියලා මේකට කියනවා කැඩුනට තම හිතනක් නොකරගෙන සිටීමේ හැකියාවක් තියෙනවා. හිතනක් නොකරගෙන සිටීමේ හැකියාවට සාරිපුත්තු මහ ස්වාමීන් වහන්සේ කියනවා සති බලය කියලා. වෙනදා අපි හිතන සතිය ප්‍රමාදයට වැටුණා සතිය කැඩුනා කියලා පශ්චාත්තාප වෙනවා දැන් දන්නේ ඉරියාපතේ කැඩුනා ඉරියාපතේ තියෙන ධක්මනේ සද්දෙට ගිය හැබැයි යනකොටම දන්නවා යනකොටම දන්නවා මනාපයක් පාවුනා කියලා යනකොට දන්නවා අමනාපයක් පාවුනා කියලා ඒ නිසා අර පිට ගියයි කියලා පශ්චාත්තාපයක් වෙන්න බෑ ඒ මනාපමනාපත් තේරෙන්නේ පශ්චාත්තාප වුණා නම් ඒතර තේරෙන්න පටන් ගන්නවා හිත පිට ගියාට සක්මන් පෙතෙන් ඉරියාපතෙන් හිත පිට ගියාට ඒ යන අරමුණත් එක්ක සතියත් ගිහිලා තියෙනවා. වෙන පයේ නෙවෙයි සතියේ තියෙන දැන් කනේ. නමුත් ඒ බව හොඳටම දන්නවා. ඒකට මීට වැඩිය ඒ අරමුණ ප්‍රිය බවක් දන්නවා. මේ ඔක්කොම තොරතුරු තියෙන නිසා කෙලස් වෙන්න තියෙන අවස්ථාව එහෙම නැත්නම් කෙලසෙන්න තියෙන අවස්ථාව අඩුයි. නමුත් මේක සාමාන්‍ය ආධුනිකයෙක් හිතන්නේ සක්මන් කරනකොට පිට යන්න හොඳ නැහැ. හිත ගියොත් පව් කියලා. එහෙමම නෑ පිට ගියා ගෙච්ච පව ප්‍රමාණය දාන නැත්නම් මොන ප්‍රමාණය දන්නවනම් ඒකේ තියෙනවා මේ පස්සතෝ ചാපි රූපං සේවතෝ ചാපි වේදනා කීයති නොපචියති එවංසෝ සරති සතෝ කියලා මානුකපුත්තු ස්වාමීන් වහන්සේ කියනවා මේ පහේ තමයි හිත තියානින්න ඕනේ ස්පර්ශේ නමුත් කණේ සද්දයක් ඇවිල්ලා තියෙනවා එතකොට ඒ කණි සද්දෙත් ඇහෙනවා. කණි සද්දෙට මනාපයත් පහළ වෙලා තියෙනවා. හැබැයි තමයි දන්න හොඳටම පයි ඉන්න ඕනේ මගේ හිත කන්න ගිහිල්ලා තියෙනවා. මනාපයත් පහළලා තියෙනවා. අබිරමණය කරන්නේ. එතකොට පුදුම සතියක් තියෙනවා. මම අනතුරුදායක තැනට ගිහිල්ලා තියෙනවා. තැන බව දන්නවා. තාම අතපය කඩාගෙන නැහැ. ඕන්න පයට එන්න පුළුවන්. <clears throat> මේ පහේ අත්දැකීමට වැඩිය මිහිරි සද්දේ කුරුලගේ සද්දේ මනාප බවක් දාන්න. මේ එකක්වත් මගේ කියාගන්නේ නැහැ. පහේ තියෙන අමනාපය කුරුළු සද්දේ තියෙන සාපේක්ෂව කුරුළු සද්දේ තියෙන මනාපේ ඒ දෙක දකිනා මිසක්කා මම නොදකින් උඹ නොදකින් කියා ගන්න නැතුව මේ තමයි හිතේ හැටි. අන්නේ විස්තර හොඳට දැක් ගන්න පුළුවන් නම් රූපෙත් සද්දෙත් අහනවා. අභිරමණයකුත් තියෙනවා. හැබැයි බුක් කීපින් යනවා. හොඳටම දන්නවා මම ඉන්න ඕනේ පයි කනට ගිහලා තිනවා කයේ මනාප කනට ගිහලා තිනවා මනාපයි කියන එක දැනගන්නකොට ඒ කනේ සද්දෙට විරංජනයක් සිද්ධ වෙනවා. ඒක ආඩම්බරයකට ගන්න. එයා දන්නවා මාව පිට ඇදලා දාන්න අටවලද උගුලක් කියලා වගේ. ඒ කනේ ඉන්න සද්දේ අමනාපුණත් ඒ වගේ. අන්න ඒ විදිහට මේ කටයුතු දකින්නට පේනවා. අපි මේ භාවනා නොකර ඉන්නකොට වැඩිම කර්ම තියෙන ශේෂ්ත්‍රයට හිත යනවා. ගියාට පස්සේ අපි උනේ මොකද්ද කියලා දන්නේ පොත් බැීමක් කරන්නෙත් නැහැ. නැවත ගෙනල්ලා ආරක්ෂක භූමියක් ඇත්තෙත් නැහැ භාවනා කරන්න ඇති කෙනා. භාවනා කරන එකට තියෙනවා পায় ආරක්ෂක භූමිය වශයෙන්. භාවනා නොකරන එකට එහෙමකුත් නැහැ. ඒ නිසා කොහෙන් කොහාට යනවද කියලා හොයන්න බෑ. දැන් මේකේ නෑ ආරක්ෂක භූමිය දන්නවා පිට ගිය බවක් දන්නවා මනාපේ පහළ වෙච්ච බවක් දන්නවා එහෙම නැත්නම් අමනාපේ පහළ වෙච්ච බවක් දන්නවා මේ නිසා මේකේන මනුස්ස මනස වැඩ කරන හැටි දන්නවා ඉතින් මේක ටිකක් වේදන් අධික වැඩක්. මේක ටිකක් රිස්කි වැඩක්. නමුත් එතෙන්ට එන්න ඉස්සෙල්ලා එයා දන්නවා තනි අරමුණේ අර සතිය පවත්තන හැටි පිට යන හැටි කරලා කරලා කරලා මට්ටමට ආවට පස්සේ තමයි මේ වගේ හිත පිට ගියා මනාව පහල වුණා ඒත් මම අබිරමණය කරන්න නැතුව මට කෙලෙස් උපදවා ගන්න නැතුව මට ඕනනම් මගේ මූල කර්මත්තන්ට එන්න පුළුවන්කම තිබුණයි කියලා මේ කරන රිස්ක් ලව් එක නැත්නම් රිස්ක් එකට කරන වැඩේ හරිම සෙල්ලක්කාරයි ඒක බුදුරජාණන් වහන්සේ බොහෝම අගය කරලා තියෙනවා. ඔය මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේදී ඒ ස්වාමීන් වහන්සේ කියනවා සද්දේ වුණත් ප්‍රියමනාප වුණත් කෙලස් එකතු කරන්නේ අපෝ තමන්ගේ අරමුණට ගිහිලා අරසා වෙන්න පුළුවන් ගතිය තියෙන නිසා ඒ වගේ ගතියක් මේකේ පේන්න තියෙන හැබැයි තාම මදි අත්දැකීම කියලා කියතයි. මේක ලක්ෂ වාරයක් වෙන්න දෙන්නවා. කුරුල්ලගාවත් කෙලෙස් නැහැ, කකුලේ පිනක් නැහැ, හිතෙත් නැහැ. මේවා දුවන්නේ දන්නේ නැති කෙනාගේ වැඩි කෙලෙස් තියෙන තැන. දන්න කෙනා මෙතන වැඩි කෙලෙස් නිසා මනාප වෙච්ච බවත් මෙතන නැති බවත් දන්න නිසා තවදුරටත් ඒ මනාපයට වාල්භාවයක් හෝ අමනාපයට ද්වේෂ කරන ගතියක් නැහැ. හැබැයි මේක තව කීපවතාවක් බෙන්දරින්ද අනකොට තවත් තවදුරටත් මේක රෑ හීනෙන් දැකපු එකක්. රෑ අන්ධකාරයෙන් දැකපු එකක්. තවල් එළියෙන් දකින්න වගේ පේන්න පටන් අර ගන්නවා. එතකොට මේ හිත නට නැටිල්ල පිළිබඳව තැහෙන පාලනයක් ගන්න පුළුවන්. ඊට පස්සේ පාලනය කරන්නත් ඕන ඕන ඌට නටන්න බලලා ඉවරයි. එහෙම ප්‍රාණය කරන්න ඕනකමකුත් නැහැ. ඒ බව දැනගත්ත පස්සේ හිත බුදුම කීකරුවිල්ලක් කීකර වෙනවා. ඕලමල ගතිය එන්නේ අපි හිත නරක කරගත්තොත් තමයි. ඒ නිසා මේ අත්දැකීම් ඉදිරිපත් කරලා දෙන ක්‍රමය හොඳයි. මේ නමුත් අත්දැකීම් මදි ගතිය පේනවා. මේක දිගට කරගෙන යන්න මේ පරියන්කේදී සක්මණ ජීවිතයක් නෙවෙයි ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ එදින්දා වැඩ කරනවා. එහෙම නැත්නම් අපිට පාලනය කරගන්න බැරි පිරිසක් මත අපි ඉන්න ඕනේ. ඉන්නකොට බලන්න පුළුවන් මේ හිතේ කරන සෙල්ලම් ඒත් අර පරියන්කේ ලැබපු අත්දැකීම අතෙන්දි පොඩ පොඩ පාවිච්චි වෙන්න පටන් ගන්නවා. ඒක හරි සෙල්ලක්කාර වැඩක්. ඊළඟ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම පරයන්කයේදී පිම්බීම හැකිලිම මූලික කමටහන ලෙස වඩමි. පරයන්කේ ඉඳගෙන මම දැන් මෙතන කියා ශරීරයට අවධානය යොමු කළ සැනින්ම හිත උදරයට යොමු වේ. පිම්බීම උදරය ඇදී තෙරපුමක් සහිතව එසවෙන මෙන් දැනේ. හැකිලීම උදරය සැහැල්ලුවට පහළට එනමෙන් දැනේ. පිම්බීම දීර්ඝ අතර සුළු කම්පනයක් ලෙස දැනේ. හැකිලීම කෙටි අතර එවැනි කම්පන නොදැනේ. පිම්බීම හැකිලීම අතර හෙදසක් ඇති බවද හැකිලීම අවසන්ව සියුම්ව පිම්බීම පටන් ගන්නා හැටිද දැකගත හැක. වාර 10ක් 15ක් ගතවන විට පිම්බීම සියුම් වන අතර හැකිලීම නොදෙනියයි. පිම්බීම තවදුරටත් ඊතා සියුම් වන අතර මද චලනයක් ලෙස පමණක් දැනේ. මේ හැරුණු විට අවධානය යොමු කළ විට අවධානය යොමු කළ විට පමණක් ශරීරය බිම ගෑවෙන තැන්වල ස්පර්ශය දැනේ. ශබ්ද වේදනාවන් සිතුවිලි අතරින් පතර දැනුණද අවධානය උදරයටම යොමුව ඇත. හැකිලීම නොදෙනී ගිය පසු කිසිම තේරුමක් නැති සිතුවිලි සහ සමහර විට රූපද ඇතිව නැතිව යයි. මේවායේ විස්තර පරයන්කෙන් නැගිට්ට පසු මතක නැත. සමහර විට අනාගතය ගැන සිතවිලි ඇතිවේ. අතරින් පතර අත්වල සහ ශරීරයේ ගැස්සීම් ඇතිවේ. දලු කොළ දම් කොළ කහ පැහැ විචිත්‍ර රූප රටාද සමහර විට ඇතිව නැති වී යයි. මෙම මේ චක්‍රය කිහිප වාරයක්ම පරයන්කයේදී සිදුවේ. මම තව මට තවදුරටත් අවවාද අනුශාසනා කරන මෙන් එල්ලමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. ඒ භාවනාවේදී මේ නිකන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපේ හිත ගෝලයක් බෝලයක් වගේ කියලා අභාවිත මනස කියලා කෙනෙක් තියෙන මතු පිටමයි හැම වෙලාවෙම තියෙන්නේ එළියට යන්න බලාගෙන. භාවනා කළ සතිය පිටුවාට පස්සේ ගෝලී පරිධියට එනවා හිත. එතකොට උනා ඇතුළට යන්න බෑ, එතකොට පිට යන්න පුළුවන්. නමුත් විචිත්තත්වයේදී ගොඩක් කලකට පිට නිසා හිත පිට යන ගතිය වැඩි. ඒත් භාවනා කරගෙන කරගෙන කියලා යෝගාවචර දැනගත්තොත් මේ තමයි මායя, මේ තමයි කෙලෙස්. මට තියෙනවා මගේ විල් පවර් එක කියලා එකක් එහෙම නැත්නම් අදිෂ්ඨාන ශක්තිය නැත්නම් සති ශක්තියක් නැත්නම් භාවනා ශක්තිය මම පුළුවන් තරම මේක ඇතුළට දා ගන්නවා කියලා. ඉන්සයිට් කියලා ඇතුළට දාගත්තට පස්සේ ඇතුලේ ගමනක් තියෙනවා. ඇතුලේ ගමනක් කියලා යම් මට්ටමකට ගියාට පස්සේ හිත ඇතුලෙන් ඇතුලට හැම පැත්තෙම ඇතුලට යනකොට එක තැනකදී ඉඳුරන්ට සමුදීමක් කරනවා. ඉන්ද්‍රියබද්ධ භාවය නැති වෙන්න පටන් ගන්නවා අපි. ඉන්ද්‍රියබද්ධ තියෙනකන් හැම අත්දැකීමක්ම එක්ක ඇහැට පේන රූපයක්, කනට ඇහෙන සද්දයක්, නාසයට දැනෙන ගඳක්, දිවට දැනෙන රසක්, කයට දැනෙන පහසක්, හිතට එන හිතවිල්ලක් කියලා අරමුණක් සහ ආයතනයක් පේනවා. මේක ඇතුළට යන්න යන්න එහෙම ආයතන වශයෙන් කඩන්න බෑ. පණ නැති වෙන පණ තියෙන බව දැනෙනවා. නිින්ද කියලා නැති බව දැනෙනවා. මැල් නැති බව දැනෙනවා. හැබැයි ඒ තුනම දැනෙන්නේ ඉඳුරන්ට නෙවෙයි. ඇහැටත් නෙවෙයි, කනටත් නෙවෙයි, නාසයටත් නෙවෙයි, දිවටත් නෙවෙයි, කයටත් නෙවෙයි, මනසටත් නෙවෙයි. නෑ කියන්නත් බෑ. එතකොට අමුතුම මේ ඉන්ද්‍රයන්ට පරිබද්ධ නැති ඉන්ද්‍රිය බද්ධ නැති විඥානය එක තැනකට එනවා ඒකේ තියෙන ගොජේ ඒක තියෙනවා මේ ෆ්ලක්ස් එක. බුද්ධජානස කියන සම්තතිය. ඒ සම්තතිය වෙලාවක රූපයක් විදිහට පේනවා, වෙලාවක සද්දයක් විදිහට ඇහෙනවා, වෙලාවක ගඳ විදිහට දැනෙනවා, වෙලාවක රස විදිහට දැනෙනවා, වෙලාවක පහසක් විදිහට දැනෙනවා, හිතවිල්ලක් විදිහට දැනෙනවා. හැබැයි දැනිච්ච ගමන් ඒක කෙලසිච්ච ගමන් ඉදිරියට සම්බන්ධ වෙනවා. නමුත් යෝගාවචරය ඒකට අන්න දෙන්නේ නැතුව තව ඇතුළට ගියොත් මේක සනාතනික භව ශක්තියක් පාඩපත් වෙනවා. ඒක ඕන්න සද්දයක්, ඕන්න ගඳක්, ඕන්න රසක්. මොකක්වත් බවට ස්ථිරවපත් වෙන්නේ ඒක පාටත් කියත හැකියි ඒ ඔක්කොම ඒවට කියන ප්‍රභවයක් යමක් ඇති කිරීමේ ශක්තියක් විතරයි යමක වටපත් වෙලා නැහැ එතකොට පේනවා ඒ විදිහට ඉන්ද්‍රිය බද්ධමත්වයෙන් යටට ගියාට පස්සේ මේක මට අයිති දෙයක් නෙවෙයි මේ මුළු විශ්ව ශක්තියක් මේකේ තියෙන නැත්නම් මානවයට අයිති ශක්තියක් මේක ඇහැට කන්ට්‍රනාසිට දිවට සම්බන්ධ වුණාට පස්සේ තමයි මම මෙයා ඒක අයිතිවාසිකම් කියන්න හදන්නේ. ඊට පස්සේ තමයි අනිච්චන් දුක්ඛං අනත්තං එන්නේ. ඊට පස්සේ තමයි දුක එන්නේ. ඒක තවදුරටත් ඇතුළට ගිහිල්ලා ශක්තියක් පොදු ක්වොන්ටම් ෆිසික්ස් ගන්න ෆීල්ඩ් එකක් කියලා මේ ශේෂ්ත්‍රයක් බාටපත් වෙනවා. ඒ ශේෂ්ත්‍රය බාටපත් වෙනකොට පස්සේ සනාතන ශක්තියක් තියෙනවා. ඒක උප්පත්ති වෙලාවක් නෑ ඒකට. පැවතීමක් කියලා දෙයක් නැහැ, මැරීමක් නැහැ, ඉරක් නැහැ, හඳක් නැහැ, පටවියාපෝ තේජෝ වායෝ නැහැ. ඒ ශක්තිය තියෙනවා. ඒකත් එක්ක ඉන්න තාක්කල් ඒ මූලික ශක්තිය බවට ඉන්ද්‍රයන්ට සම්බන්ධ වෙන්නේ නැතුව ඉන්න තාක්කල් පේනවා. ඒක මම මොකක්වත් ඉල්ලන්නේ නැහැ. ඒකේ මට අයිතිවාසික මොකුත් නැහැ ඒකේ. මට අයිතිවාසිකම තමයි මට දුක් දීම එන්නේ ඉඳුරන්ට බද්ධ වෙච්ච වෙලාවේ තමයි. ඉඳුරන්ට බද්ධ වීම මේ ශක්තියම කෙලසීමක් පමණයි. කෙලිසිලා තවත් එළියට ගියාට පස්සේ අපි අනුන්ට කරදර කරනවා. විචක්‍රමණය කරනවා. චතු මරණ හොරකම් කරන ඔක්කොමත් කරනවා. මැද මට්ටමක් තියෙනවා පරිඋත්ථාන මට්ටමක් තියෙනවා. ඉඳුරන් එක දෙල්ලම යන්නේ. ඊටත් වැඩිය අඩුවේ මට්ටමක් තියෙනවා. මේක සනාතන භව ශක්තියක් තියෙනවා. ඒ භව ශක්තියට ගියාට පස්සේ ඕන තරම් ඉඳලා බලන්න ගාන පිරිමි නෑ එතන. ඒ ඒ භව ශක්තියට ඒ මූලික ශක්තියට ගියාට පස්සේ පොහසත්ද දුප්පත්ද කලින් භාවනා කරපු කෙනෙක්ද හදිසියෙ භාවනා කරන්න ගිය කෙනෙක්ද බාලයේද වැඩිම මොකක්වත්ම නැහැ. ওই තියෙන ওই ওই මනින කිරණ ඔක්කොම දී වෙලා යනවා. හැබැයි ඉතින් මට අයිති නෑ ඒක. ජීන්ස අපිට මේ මමය එන්න නම් ඔක ඇහැට පේන රූපයක් කන්ට එන සද්දයක් බවටපත් කරන්න ඕනේ. අර මූල ශක්තියට කියනවා මූල ප්‍රභවය කියලා. එහෙම නැත්නම් ප්‍රාග් ශක්තියක් කියලා. ඒ ශක්තිය තමයි අපි ඉඳලා තියෙන අවුරුදු 6 වෙනකම් විතර වගේ. ඒක හොඳටම දැනিলা තියෙනවා අපට මැරෙලා නැහැ කියන එක. හැබැයි තාම දැන් නැහැ ගෑනු පිරිමි. අපිට තාම දන්නේ නැහැ මොකද්ද මේ දියුණුව කියන්නේ මොකක්වත් නැහැ. අර මූල ශක්තියේන. භාවනා කරනකොට අපි නැවතත් ඒ ළමා යුගයට යනවා. ශක්තිය බවටපත් වෙනවා. පුළුවන් තරම් ඒකේ ඉන්න නඩත්තුවක් කරන්න ඕනේ නැහැ. පටවියාපෝතේජෝ නැහැ. ඉරහඳ නැහැ. මුලැමැදාග නැහැ. දිග ভাইබ්‍රේෂන්. සමහර මේකට ভাইබ්‍රේෂන් එකක් කියනවා. සමහර එකට හඳක් කියලා කියනවා. සමහර මේක ලයිට්නස් එක කියලා කියනවා. සමහර ලයිට් කියලා කියනවා. එක එකන එක එක නම් දානවා. දැම්මට ඒකට කියන්නේ ශක්ති කියන නම තමයි. ඉතින් එතෙන්ට යන්න සවැත් නුර ජේතවනාරාමේ බුදුහාමුදුරුවෝ ඉන්න ඕනේ නැහැ. එතෙන් යන්න මෛත්‍රී බීජන මෛත්‍රී බුදුහාමුදුරුවෝ නෙත් නැහැ. මේක ගියාට මේකයි මේ ඉඳුරම් බද්ධ தත්ත්වයට වැඩිය නික්ලස් தත්ත්වය කියලා කවුරුත් අඳුනගන්නේ මොකද මේක මගේ නෙමෙයි. මේක නිකන් විශ්ව ශක්තියක් විතරයි වෙන්නේ. ඉතින් එතන ගියාට පස්සේ අර ඉඳුරංගෙන් වෙන් වෙන වෙලාව, ඉන්ද්‍රිය බද්ධ මට්ටමින් වෙන් වෙන වෙලාව අපි විශ්වගත වෙන වෙලාව යෝගාවචරය හොඳට බුදුහාම උපදේශ ලැබුවේ කෙනෙක් ජයග්‍රහණයක් විදිහට සලකනවා. අනිත් එක්කනට තියෙනවා තනි වුණා, පාළු වුණා, කොට්ටු වුණා, යන්නේමක් නැති වුණා, යන්නේ කොහෙද අතපත නැති වුණා කියලා විජාට ඉදරක් සම්බන්ධ කරගන්නවා. ඉදරන්ට සම්බන්ධ වෙනවා. මොකද එයා දන්නේ කවුදයි නොදන්නේ කාට වැඩිය කියලා ඉඳුරන් හා සම්බන්ධ ඥානය තමයි ජීවත් වෙන්නේ. ඒකේ තමයි ඔය රණ්ඩු සරුවල් තියෙන. ඒකේ තමයි තාන්න මාන තියෙන ඔක්කොම බියලා හදාගෙන තියෙන එකේ. Tamanට ඕනේ නම් ඊට වැඩි ගැඹුරට යන්න පුළුවන්. ගැඹුරට යන්නේ තනි කරම ඒක සඳහා සූදානම් වෙලා ගිය කෙනාට විතරයි යන්න පුළුවන්. අනිත් ඔක්කොනට පේන එක පෙකින වලින් කඩලා ගියා වගේ, සරුංගලේ නූල කඩලා ගියා වගේ, රහෙන් තල්ලු වුණා වගේ එහෙම නැත්නම් කලකොල වුණා වගේ අතරමං වුණා වගේ ඒ කියන්නේ එයාගේ තාම සද්ධාව ඇදිලා නැහැ තාම ඒක අතහැරලා අර ගැඹුරු මට්ටමට යන්න තියෙන ඕනේ සද්ධාාවක් ඒක නොසැලෙන සද්ධාාවක් දැනගන්න ඕනේ බුදු දනසෙ මෙතෙන්ට ගෙනලා අතහැරියා බොයි ඉඳුරන් හා සම්බන්ධ දැනුම තොඹ දෙයිතුර සලකන්නේ නැතුව පුළුවන් නම් අර ප්‍රාග් ශක්තියට යන්න ඒක හරීම මේ සුවදායකයි. හරීම හීල් කරනවා. එහෙම නැත්නම් තෙරපිටික්. නමුත් මේක මට මේ අයිතිවාසිකම කියා ගන්න බැරි නිසා අපි නැවතත් යනවා ඉඳුරමට. මේ ලියුමේ කොටසක් තියෙනවා. ඉඳුරන්ට සම්බන්ධ වෙච්ච දේවල් ගැන කතා කරලා. කොටසක් තියෙනවා. ඉඳුරන්ට සම්බන්ධ නැතුව පොදු ශක්තිය බාටපත් වෙලා. ලියන එකන දෙකෙන් කොයි එකවත් තේරුම් ගන්න පුළුවන් තත්යකට ඇවිල්ලා නැහැ තාම. ඉතින් මම මේ කතා කරන්න උත්සාහ කරලා පුළුවන් නම් ඒ හඳුනා ගන්න තියෙන නම් දෙන්න පුළුවන් නම් කරන්න පුළුවන් සියල්ලම කෙලසිලා කියලා හිතා ගන්න. මොනක්වත් කියා ගන්න බැරි තත්ත්වයට අපිපත් උනොත් ඒක නික්ලේශී. බුදුරජාණන් සඳහන් කරනවා මේ ලෝකේ නමකින් කෙලසිච්ච නැති දෙයක් නැහැ කියලා. නමක් දැම්ම කියන්නේ මේ ඉදිරියට බද්ධ වුණා කෙලසුණා. ඒකේ එන්නේ නම් කරන්න බැරි මූල ශක්තියකින්. ඒ මූල ශක්තියට යන්න නම් ඒකට යෑමයි මේ භාවනාවේ දක්ෂකම නැත්තම් විපස්සනා කරන්න කියන එක යෝගාවචරයට වැටහිලා තියෙනවා. ඒ නිසා සූදානමෙන් යන කෙනාට බොහොම සුළු වෙලාවක එතෙන් යන්න පුළුවන්. අනික් කෙනාට එතෙන් ගියාටත් එයාට බය හිතිලා ආයෙත් අර ඉඳුරන් හා බද්ධ කරගන්න හදනවා. රූප ලෝකයට සම්බන්ධ වෙන්න හදනවා. ඉතින් ඉනිවාරේ කොයි වෙලාවෙ වීතික්‍රමණ මට්ටමට ගිහලා සතුන් මරන හොරකම් කරන මට්ටමට යන්න යයිද කියන්න බෑ. මොකද ඒක බොහොම කිට්ටුයි. ඒ අනතුරු දායකතාවය. පුළුවන් නම් තවදුරටත් අර මනසේ මනස ගෝලාකාර දෙයක් නම් මධ්‍යස්ථයටම යන්න බලන්න. එතන මැද බුදු ආමතුරු ඉන්නවා. ඇතුළට ගියොත් බුදු ආමතුරු බලාගෙන ඉනවා. ඉතින් අපි ඕනකමට පිටපරදියට ගියොත් මාරය බලන්නේ. ඒ ඉතින් මෙතන පොඩි දුරයි තියෙන්නේ. යෑම කෙනාම නිතර එහාට මෙහාට යනවා. අර දන්නේ ආ හොඳයි නොදන්නේ ආ කාට වැඩිය කියන ආප්තෝපදේශය තමයි කට්ටිය අනුගමනය කරන something is better than nothing කියලා something එක හොයනවා. ඉතින් හම්බ වෙනවා. හම්බ වෙලක් තියෙනවා දැන්. ඕනේ නෑ යන්න පුළුවන් nothing එකට යන්න. නොදන්න කාට යන්න යන්නේ නැත්තේ fear of freedom නිසා. අපි සත්‍යයට බයයි, නිදහසට බයයි. අපි දන්න දාඩිය ගන්දර කැමති. දන්න අනන්‍යතාවයට කැමති. ඒක රැක ගන්න ඉතින් ಜಾති වශයෙන් ආගම් වශයෙන් ඉඳගෙන තරම් පාට කියාගෙන වීදි බහගෙන නටනවා. බුදුසසුන කියනවා මේ ඔක්කොම අමතක කරලා දාන්න. ඒ අඳුනා ගන්න අපි හටම් කරන හැම දෙයකින්ම අපිට දුක ගෙන දෙනවා. ඔය අඳුරන්න බැරි තැනට යන්න ඉතින් සාමාන්‍ය ලෝකයා කියන එක පිස්සු කියලා. මොනක්වත්ම දන්නේ නැත්නම් යන්න පුළුවන්. ගියාට පස්සේ තමනුත් හිතාගන්න මට දැන් පිස්සුද කියලා. ලෝකයක් අපිට පිස්සු වටනවා. ඒගොල්ලන්ට ඕන කරලා තියෙන්නේ මේ පිස්සාණන් අත අද්දමයි විස්සාණන් අත අද්දමයි කියලා නටවන්නේ ඉතින්. ඒ නිසා පුළුවන් ද බලන්න මේ අඳුරන් නැති තත්ත්වෙට ගිහිල්ලා ඒකේ තැහැලි වෙලි වෙලා ඉන්න බෑ. නමුත් අඩු ගන්න ඒකට යෑම තමයි අපේ මේ විපස්සනාවේ තියෙන ශ්‍රේෂ්ඨම තැන කියලා අනන්‍යතාවයෙන් අයින් කරගන්න පුළුවන් නම් ගංගානංගන් ගිහිල්ලා මහා මුදට දිය වුණා වගේ එහෙනම් තීරේ වෙනස. ඊළඟ ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ. ගරුතර ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ ලෙස පරයන්කයේදී පරයන්කේ ආස්වාස් ප්‍රසවාසයේ සිදුවන ආකාරය නිරීක්ෂණය කිරීමට උත්සාහ දැරීමි. බොහෝ සියුම් ලෙස කීප විටක් ඊතා සුළු වේලාවක් එය කළ හැකිය. ඒ අවස්ථාවේ වලදී ඒ අවස්ථාවවලදී ආස්වාස ප්‍රස්වාසයේ සිදුවන ආකාරය මෙනෙහි කළෙමි. ඇතුල්වීම පිටවීම ආස්වාසය ප්‍රස්වාසයක් කෙටි දීර්ඝ බව සෙමින් සිදුවන බව තරමක් සියුම්ම දැනෙන බව වැටහිනි. මෙය මෙනෙහි කෙලෙමි. ඇතිවන නැතිවන මොහොතක් පාසා ඇතිවන නැතිවන බව නিত্য නොවන බව වරහන් ඇතුලේ අපට ඕමනා ලෙස අපේ වසඟයට ගත නොහැකි බව දුක්ඛ බාධක බව, විඳීම් සහගත බව මෙනෙහි කළෙමි. දෙවනුව දෙවෙනි කොටස මං හිතන්නේ. එහෙත් ආලෝක සංඥාව ආලෝක සංඥාව සමගම දර්ශන රූප පැහැදිලි බවක් නැති විවිධ ආලෝක පසුබිම් අහස මෙන් ආදී වශයෙන් දක්නට ලැබිනි. මෙම සංඥා අනිත්‍ය බව යථාර්ථයක් නොවන බව මෙනෙහි කළෙමි. ශාරීරික වේදනා නිරීක්ෂණය කළෙමි. වේදනාවක් ඉපදීම නැතිවීම මගහැරී යාම මෙනෙහි කළෙමි. ස්පර්ශය හේතුවක් හේතුව බව මෙනෙහි කළෙමි. අනිත්‍ය බව මෙනෙහි කළෙමි. එහි විඳීම් දුක්ඛ සහගත බව මෙනෙහි කළෙමි. එහෙත් එය කළ හැකි වන්නේ ඊටමත් සීමිත වේලාවකි. සිත අරමුණෙන් බැහැරට යාම වගේම නොසන්සුන් බවට පත්වීම සුව පහසුව කැමැතිවීම කාමච්ඡන්දය ලෙසද නිදිමත තීන මිද්දය ලෙසද මෙනෙහි කර ඉන් මිදීමට උත්සාහ ගත්තද ගත්තද එය ඊටමත් අසීරු වෙයි වැඩි වේලාවක් නිකරුණේ ගත වූ ගත වූවා දැයි සිතේ සක්මන් භාවනාවේදී වම දකුණ වශයෙන් හා ඔසවනවා ගෙනියනවා තබනවා ලෙස සිහියෙන් යුතුවම වැඩි වාර ගණනක් එක දිගට පවත්වා ගත හැකි විය. ඒ අතරතුර එසවීමේ සිත හා සමගම රූප කොටස් රූප කොටාසය ලෙස පාදයේ විවිධ කොටස් උකුල් සන්ධියේ කොඳු ඇට පෙළ හරහා සියුම් වේදනා ඇතිවීම රළු වේදනා ඇතිවීමද පතුල පොළවේ ස්පර්ශ වන විට සීතල පාදයේ මෘදු බව පොළවේ සහ ඇතැම් විට අස්ති ස්පර්ශයේද තද බවක්ද දැනිනි. මෙම සියලුම දෙය රූපයන් සිත සමග ක්‍රියාකාරී වන හැටි මොහොතින් මොහොත ඇතිවීම නැතිවීම සිදුවන වෙනස් වන ආකාරයත් ඒ සමග ස්පර්ශය නිසා වේදනා ඇතිවීම එය නැතිවීමද වසඟයට ගත නොහැකි බවද අවබෝධ කළෙමි. රූප වේදනා සංඥා තත්වයන් මෙනෙහි කළෙමි. ප්‍රශ්නය වන්නේ ස්පර්ශයේදී ආනාපාන සතිය පිහිටුවීම අසීරු බවක් බවක් වෙයි. එවිට අනෙකුත් කායානුපස්සනාවට අදාළ මූලික භාවනා අසුබ භාවනාව මරණානුස්තුතිය මරණානුස්මෘතිය දකිමි. එසේ කිරීම සුදුසුද? යන්න ප්‍රශ්නයකි. කාරුණිකව මේ පහදා දෙනමින් ගෞරව පූර්වකව අයද සිටිමි. තෙරුවන් සරණයි. මේකෙත් එක තැනක වාක්‍ය ලියලා තිනවා ගොඩක් වෙලාවට හිත නිකරුණේ ගත කරා දෝ කියලා සැකයක් තියෙනවා කියලා. ඉතින් අර භාවනා කෙරිගෙන කෙරිගෙන ගියාට පස්සේ සියල්ලම නිකරුණයක් තමයි සිද්ධ වෙන්නේ. සියල්ලම සිදුවෙන දෙයක්. එතකොට අපි මහා කම්මැලි භාවයටපත් වෙලා මොකක් හරි රූපයක් අල්ල ගන්න හදනවා. නම් වණන් දෙන්න පුළුවන් එකක්. ඉතින් ඒ කරන එක හරි වෙහෙසයි. ඒ මොකද අර නිකරුණේ මට අනායාසයෙන් කරන එක ඊට වැඩිය නික්ලේශී වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒක අපි අල්ලන්නේ කෙලෙසයිද හිත කරණ තියෙන ඔක්කොම දහංගට දාලා බැරිම වෙන වෙලාවේ තමයි ඔය නිකරුණේ වෙන එක තමයි ප්‍රകൃතිය කියලා තේරුම් ගන්නේ. අපි එතන කෙරුමක් හදන්න හදනවා කරන්නෙක් බලනවා. ඉතින් ඒකෝට හරි වෙහෙසක් ඇති වෙනවා. ඉතින් කරලා කරලා කරලා අන්තිමට පේනවා. ඒ නම් කරන්න බැරි සංඥා කරන්න බැරි වේදනා කරන්න බැරි මූල ශක්තියක් තියෙනවා මේකේ. ඒ ශක්තිය ආසස් ප්‍රසවාස දෙක මැද අවු වෙන දික ඇල්ලේ තියෙනවා. හැම හුස්මෙම වගේ. ඔය පහ වෙනකොට පහ වෙනකොට හුස්ම සියල්ලමත් ගිහිලා එතෙන්ට සංසිඳෙනවා. ඉතින් ඒ සංසිඳිච්චාම ඒක බාර ගන්න නැතිනකම නිසා තමයි අපි ඒ වෙලාවට එක එක මේ බුද්ධානුසුතිය කරන්නද, අසුබේ කරන්නද, මෛත්‍රී කරන්නද කියලා අපි එක එක අලුත් ක්‍රීඩා අඳුරලා දෙන්න පටන් අර ගන්නවා. අර අනන්‍යතාවේ නැති වෙනවට බයි. ඒක නිසා මේකෙදි දැනෙනවා නම් යමක් බුදුරජාණන්සේ කිංචන කියනවා. ඒකට නමක් දෙනවා කෙලස් කියලා. දැන් ඕනම දෙයක් කෙලේශයක් බාටපත් වෙනවා. ඒව ගිවිලා ගිවිලා ගියාට පස්සේ අනිත්තරේ දැනෙන්නේ නැති එක නෙවෙයි තියෙන දැනුවට නමක් දෙන්න බෑ ඒවට. නාමකරණයක් කරන්න බෑ. වින්දට තැප දුක් කියන්න බෑ. එහෙනම් ඒක වෙනස් කෙරුවට අලුත් දෙයක් වෙන්නේ නැති බව දැන නිසා සංඥා වේදනා සංඥා සංස්කාර නිකම්ම නිකම් මේ අවලංගු බවටපත් වෙනවා. අනේ එතෙන්දි පේන්න පටන් අර ගන්නවා. තණ්හාමාන කිරිලක් මොනවත් නැහැ. මේ නිකරුණේ තියෙනවා. එහෙම නැත්නම් මේ පවතිල්ලක් තියෙනවා. මේකේ තියෙන දේ එතකොට කෙලෙස් නැහැ. එතකොට කර්ම රැස් වෙන්නේත් නැහැ, සංස්කාරත් නැහැ. මොකද අන්නේ தത്വෙට ඒ தത്വෙ මේ ආඩම්බරයක් විදියට, ජයග්‍රහණයක් විදියට, ප්‍රතිපදාවක් විදියට, කෙලෙස් අඩුවීමක් විදියට මේ තර්ක හිත බාර ගන්නෑ. එයාට පේන්නේ ඒක ගේම පරාද වුණා වගේ කියලා. ඒ නිසා යන්න ගේමටත් යන්න දෙන්න, පරාදයටත් යන්න දෙන්න. කරන කරන යන තේරේ යමක් කරන තාක් කෙලස් තියෙනවා. තමක් වැටෙන තාක් කෙලස් තියෙනවා. නමුත් ඊට සාපේක්ෂව යමක් නොකරන, නොකෙරෙන තිබුණට නංවනක් කියා ගන්න බැරි තත්වකුත් 100ට බර ගන්නක් තියෙනවා. අන්න ඒක පිළිගන්න தත්ත්වයට යනවා. ඒක තමයි මේ ප්‍රകൃතිය කියලා කියන්නේ. ඒක තමයි ඇති හැටිය කියන එක පිළිගන්න தත්ත්වයට ගියාට පස්සේ තමයි තේරෙන පටන් අර ගන්නවා මේ නංවනන් දීපු දේවල් වලින් තමයි එන හරියක් දුක ඇවිල්ලා තියෙන්නේ. අරකින් එන්නේ නැහැ. ඒකට මේ අවිද්‍යාවෙන් ඒක කොම් කරන්න හදන ගතියක් තියෙනවා ඒක වාක්‍යයි මේකේ මට ඒක සම්බන්ධ තියෙන්නේ ගොඩ වෙලාවක් නිකරුණේ හිටියා වගේ තේරුණායි කියලා කියනවා ආනේකට පොඩ්ඩක් වැඩිපුර පොහොර දාන්න. එතකොට තේරෙන පටන් අරගනි කරන තාක්කල් කෙලෙස් නැත්නම් සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනිච්චා එලයි සංස්කරණය වෙලා නැහැ ආනේක වැඩිවීම සඳහා කුමක් කළ හැකිද අන්නේ දේ කරලා බලන්න එතකොට මේ දේ පිළිබඳව අගයන් වල ආඩම්බරයෙන් ලොකු වෙනසක් ඇති වෙනවා ඊළඟ ප්‍රශ්නේ ස්වාමීන් වහන්ස අතිපූජනීය ස්වාමින් වහන්ස මා පරයන්ක භාවනාවේදී මම දැන් මෙතන කියා ශරීරයට සිත යොමු කරමි ශරීරය තුලින් දැනෙන ආකාරයේ නිරීක්ෂණය කරමි මේ මොහොතේ ජීවත්ව සිටින බවට ප්‍රධාන වශයෙන්ම ප්‍රකට වන්නේ බෙල්ලෙන් උඩ කොටසේ දැනීමය නාසය අවට පෙදෙස උඩුතොල යටි ඇන්දෙහි ඉදිරිපස දත් උඩුතල්ල නාසයේ පසු ප්‍රදේශ උගුර ආදී සම්බන්ධ ප්‍රදේශෙහි නාඩි වැටෙන ආකාරයට රිද්මයානුකූල චලනයක් ප්‍රකට වේ. හුස්ම වදින තැනක් දැනෙන්නේ නැත. එහෙත් උඩුකය උස් පහත් වනවා දැනේ. ඉහත චලනයන් චලනයත් සමගම ඒ පෙදසේ තද වී දනදනු වීමට පටන් ගනී. බෙල්ලේ මස් පිඩු වලටද එසේ වන නිසා හුස්ම ගැනීමටද ටිකක් අපහසු වේ. මේ සමගම ඉහත සඳහන් කළ පෙදෙස් හිරිවැටි ඇති බවක් දැනේ. හිසද කය ඉදිරි කොටස්ද හිරිවැටි ඇත. ටික වේලාවක් ඒ දෙස බලා සිටීමේදී ශරීරයේ සීමා මායිම් නැතිවේ. චලනය වන ශක්ති ස්වභාවයක් ලෙස දැනේ. මාරුවෙන් මාරුවට එම ස්වභාවය රත්වීම සිසිල්වීම දහඩියෙන් තෙත්වීම කෙල ඉනීම ආදී ලෙසින්ද දැනෙන්නට ගනී. ඒවා ටික වේලාවකින් අඩු වී යයි. නාසයේ කෙළවර චලනයද චලනයද අඩු වී සමහර විට ඊටාම සියුම් වී යයි. හොඳින් සිහිය පවතී. හිස හිරිවැටි එතනම නැවතුණාක් මෙන් දැනේ. මෙවිට හිතේ දොඩමළු වීම බහුලවම බහුලව සිදුවේ. නොනවතීම සිදුවේ. දෙනෙත් ඉදිරි පිට ලා ආලෝකයක් ඇත. මුළු සිරුරම ගල් ගැසී දරදඩුවේ. දරදඩු වී අපහසුවක් දැනේ. මීට පෙර අවස්ථාවලදී අරමුණ වරහන් ඇතුලේ නාසිකා අග්‍රයේ චලනය ගෙවි ගොස් හිස ගැස්සී හිස් බවට ගිය අවස්ථා බොහෝය. ගැඹුරු ශුන්්‍යතාවයකට ගොස් සිතිවිලිද නැති අවස්ථාවන් නිරීක්ෂණය කර ඇත. නමුත් පසුගිය මාස දෙකක පමණ කලක සිට සිදුවන්නේම පළමුව විස්තර කළ ආකාරයටය. පෙරමෙන් ශුන්්‍යතාවයට නොයෑම නිසා සිතේ අසතුටක් ඇතිවේ. භාවනාවේදී සිදුවන දේවල් දේවලට සමසිත පැවැත්විය යුතු බව ස්වාමින් වහන්සේ දේශනාවලදී සඳහන් කර ඇති නිසා දැන් ඒ දෙස බලා සිටිය හැකි. නමුත් යම් තරමක අසතුටක් තිබේ. විශේෂයෙන් එයට හේතුව නොකඩවා එන විතක්ක දොළමලු ස්වභාවය නිසා එය කරදරයක් වීමය. නමුත් හොඳින් සිහිය පවත්වා ගනිමි. වේලාවකට සතියෙන්ම සිතවිලි දිගේ ටිකක් දුර යමි. එහි එහි ඊතා වෙහෙස කර බවද අත්දකිමි. භාවනාව නවත්වන්නටද සිතේ. සෙමින් දැස් විවර කර ඉදිරිපස තිබෙන කුමක් හෝ දෙයක් දෙස හැඟීමකින් තොරව බලා සිටිය හැකිය. එනම් ඒ වෙලාවට සිත බාගෙට නිදිමත ස්වභාවයක් වැනි තත්ත්වයක් අත්දැකිය හැකිය. නමුත් මා ඊතා හොඳ සිහියෙන් සිටින බව ප්‍රත්‍යක්ෂ කළ හැකිය. නිନ୍ଦ යාමක් නොවේ. නමුත් පෙරදීමෙන් ගැඹුරු ශුන්්‍යතාවයකට නොයෑම ගැන සිතේ අසතුටක් පවතී. මුළු පැයක් පුරාම මේ ආකාරයෙන් ගත වේ. මාගේ පාලනයකින් තොරව අධිකව සිදුවන ඇතුළත දොළමළු බව සිතිවිලි වේගයෙන් ඇතිවෙමින් නැතිවෙමින් යාම ආදී ධර්මතා දිහා සතිමත් බවින්ම නිරීක්ෂණය කරමින් හිරිවැටෙනු නිදිමත ස්වභාවය අත්විදීම හැර වෙලාව නිමවන තුරු එතරම් සතුටක් නැත. පෙරට වඩා එම තත්ත්වයට හුරු වී ඇති නමුත් ඉන් ඔබ්බට ශුන්්‍යතාවයට යාමට නොහැකි වීම නිසා ධර්මක අසතුටක් ඇත. ගරු ස්වාමින් වහන්ස මේ පිළිබඳව ඔබ වහන්සේ යම් උපදෙසක් දෙන සේක්වා. තෙරුවන් සරණයි. පරියන්කේ විස්තර කතා කරනකොට මුල් කොටස සංග්‍රහ වෙලා තියෙන්නේ අර දැනෙන දැනීම් තදවීම උණුසුම් කම්පන චංචල කටේ බඩේ නාසයේ දිවේ කියලා මේ කයට සම්බන්ධ කරගන්න හදපු ළමා වැඩපිළිවෙලක් තමයි මුල් කොටසේ තියෙන්නේ. නමුත් ඒ වචනේ ඉදිරියට යනකොට ඒ සියල්ලම පොදු කයට සම්බන්ධ කරන්නේ නැතුව නැත්තම් ඒක ඉක්මවලා ගිහිල්ලා හුදු කම්පණ වේගයක් බවට පත් වෙච්ච කතාවකුත් මේකේ සඳහන් වෙලා තියෙනවා. මෙහෙම කෙනෙකුගේ භාවනා කරන ඉඳගෙන නෙවෙයි. මෙහෙම කෙනෙකුගේ භාවනා සිද්ධ වෙන්නේ එදිනදා වැඩ කරනකොට. මේ භාවනා නැගිට්ටා භාවනා කාලෙ මෙච්චරයි කියලා එකක් දැන් හරියන්න බෑ. කොයි ඉරියව්වේ හිටියත්, කොතන හිටියත්, ওই ටික තමයි සිද්ධ වෙන්නේ. මෙතන තියෙනවා පරියංකයට කෑදරකමක්, ශූන්‍යතාවට කෑදරකමක්. එහෙම නැත්නම් මේ සියල්ලම මකලා දාලා තියන්න ඕන ආසාවක් තියෙනවා. අර කාලයක් එහෙම තිබිලා තියෙන නිසා. නමුත් දැන් බලන්න ඒ මනාපය වෙනත හිතවිලි නැති ශූන්‍යතාවයට තියෙන මනාපේ වෙනුවට එදිනදා ජීවිතය Taman ගත කරනකොට කිසි කෙනෙක් එක්ක අනවශ්‍ය ගැටුමක් ඇති වෙනවා නැත්නම් ගැටුම් ප්‍රමාණය අඩු වෙනවා නම් එහෙනම් Taman මේ දේවල් කරන්න තියෙන තද මොටිවේෂන් එක අඩු වෙලා තියෙනවා නම් එදිනදා හොඳට දැනගත්තා. ඒකේ සාමාන්‍ය මිනිස්සුගේ ජීවත් වෙනවා. හැබැයි මේ තද එළවුමක් නැහැ. ඒක නිසා තව කෙනෙක් ගහපා දෙන්න ඕනකමක් නැත්තේ නෑ. දැන් දිනුවත් පෙරදුනා සම වෙලා ඉන්න පුළුවන්. ඒ නිසා පරියන්කය කරන්න ඒකේ ප්‍රශ්නයක් නෑ. නමුත් අත්දැකීම ලැබෙන්නේ නැත්තම් මේක යොදවන්න වෙන්නේ ගොඩක් වෙලාවට එදින්දා කාර්යබහුල ජීවිතයේදී ඉතින් මේකේන උත්සාහ කළ තියෙන පැතිකඩ කීපයකින් රචනයේ සම්පූර්ණ කරන්න කැමැතිද මේක මම දන්නේ මම අහන එක හොඳද කියලා. තමන්ට එදිනදා ජීවිතේ පේන්න තියෙනවද ෆ්‍රික්ෂන් එක අඩු වෙලා තියෙනවා වගේ කියලා. පරියන්කේ විස්තර නෙවෙයි මං අහන්නේ. එදිනදා ජීවිතේ පිටසත් එක්ක වැඩ කරනකොට නැත්තම් මේ රණ්ඩු සරුවලේ පෙන් කරච්චලේ කරනකොට තමන් අනුන්ට කරදරයක් වාතයක් ඇණයක් වෙන ගතිය අඩු වෙලා තියෙනවද කියලා මං කැමැති සභාවට ප්‍රකාශයක් කරනවා නම් මං දන්නේ මම මේ පුත්තිලික දේවල් අහන්න කියලා තරහ වෙයිද කියලා. අත උසන්න කැමතිද ලියපෙක. නැත්තම් මං කියනවා පරියන්කේ කරන්න නිතිපතා කරන්න බෑ පරියන්කේ ලොකු ලාභයක් එන්නේ නැහැ දැන්. දැන් එන්නේ මේ කරන දේ දිනදා යොදලා බලන්න කවුරු මොනවා කිව්වත් යස් කියලා නිකන් එකයි තියෙන්නේ. කාටව මොනම දෙයක් ගහපා දීලා ඇති වැඩක් නැහැ. ওই මොකාවත් අපි කියන්නේ අහන්නේ නැහැ. <laughs> දරුවා අහන්නෙත් නැහැ අම්මලා තාත්තලා අහන්නෙත් නැහැ ඒ නිසා මොනද ම්ම් කියන්නේ. ඔව් කියන්න තේපා නැහැ කියන්න තේපා. අපන්නක ප්‍රතිපදාව දාගන්න යන්න. ඒක උටි හරි ගියත් කායි හරි ගියත් හරිදි වැරදිමත් වැරදි කර්මණ යන්න පුළුවන් ඒක තමයි මේ භාවනා හම්බෙන්න තියෙන්නේ ඒ කොහොමද හරියට කියනවනම් තමයි නිතරම හිතවිලි තෝගයක් එනවනේ ওই හිතවිලි තෝරන්න යන්නත් එපා ඒ හැටි එහෙම තමයි ඒක නතර වෙන්න හැදුවොත් එහෙම ඒක වෙන්නේ නැහැ. ඒ නිසා හිතවිලි තුනට තිබිච්චයි. හිත වෙන මොනව කරන්නද? හිත වෙන එක තමයි තියෙන්නේ. එකක්වත් මම කියන්න එපා. එකක්වත් මගේ කියා ගන්නත් එපා. හිතවිලි නැති ශූන්‍යතාවක් අපේක්ෂා කරන්නත් එපා. ඒක කරපු ගමන් හිතේ හිතවිලි හැරලා යනවා. හිතවිලි මනින්න ගිය ගමන් එයා ගොජ දාන්න පටන් ගන්නවා. පරිසරයේ ඉන්න කට්ටියත් මොනවද කරන්නේ? හා කියන්නේ. මොකක්වත් වෙන්නේ නැහැ. මෙසියෙන් බුද්ධිය දෙන්නේ කොට උන මම මොකටේ? නොවැරදින ප්‍රතිපදාව. මේ ලෝකයේ ගන්න ඕනේ ආදර්ශය ඇතුළට මොනම දෙයක් ගැටෙන්න ඕන කමක් නැත්තේ නෑ. උඹ තියෙන බුද්ධිය ඉඳ කරන්නේ. එන ඒ කරන්න. මගේ කිසි අමනාපයක් නැහැ කියාගෙන අපන්නක ප්‍රතිපදාවට දාන්න. එතකොට තේරෙයි ඔය ජීවිතයයි භවනා පරියන්ක ජීවිතයයි ඉදින්දා ජීවිතය අතර දැන් ඉස්සර වගේ මනින්න දෙයක් නැත්තේ හැම වෙලාවෙම එලඹ සිටි ගතියෙන් කරන්න ලෝකේ දුවන්නේ හේතුඵල ධර්මයකට. අපි ගිහිල්ලා මේක එහාට මෙහාට කරන්න හැදුවට වෙනසක් වෙනවා වගේ පෙනුනට දීර්ඝ කාලින මොකක්වත් වෙන්නේ නැහැ. ආන්න එකට ඉඩ දෙන්නේ නිසා එදිනදා ජීවිතේ බලන්න පුළුවන් තරම් ගැටුම් අඩු කරගෙන අනවශ්‍ය ගහපාදීම් කරන්නේ නැතුව වාද විවාදට පෙළඹෙන්නේ නැතුව ඔළුව කාලා yes sir කියලා අහිංසක වෙලා ගත කරන්නේ. එතකොට පරියන්කේ තමන්ට නිකන් ඉබ්බ කටට ගිය වෙලාව වගේ තමයි. අනික් වෙලාවෙ ඉබ්බ ඇවිදින වෙලාව වගේ. ඒ වුණත් දැනගන්න ඕන වෙලාවක කට්ට ඇතුළට යන්න පුළුවන් කුම්බෝ අංගානි සකේ කලාවේ සමාදාහම් බික්කු මනෝවිතක්කේ ඉබ්බ තමගේ කට්ට ඇතුළට ගියා වගේ මහාන උඹේ මනෝවිතක්ක ගැන පොඩ්ඩක් පරිස්සම් වෙනවා හිතේ ආවට කමන්නේ කාටද කියලා කොමිට් වෙන්න එපා කාගේවත් දාගන්නත් එපා හජ්ජක් ගෙච්චාම කට්ටට යන්න අනික් වෙලාවට ඉබි ගමනෙන් යන එකයි තියෙන්නේ ඊළඟ ප්‍රශ්නය ස්වාමීන් වහන්ස ගරු ස්වාමින් වහන්ස මා ආනාපාන සති භාවනාව වඩමි මූල කර්මස්ථානයේ හුස්ම රැල්ලයි හුස්ම රැල්ල නාසිකාග්‍රයේ දැනේ. හුස්ම රැල්ල නොදැනී ගිය පසු ඇතිවන හිස් බව දකිමි. ඉන්නවා ඉන්නවා කියමින් මෙනෙහි කරමින් කය දිහා බලාගෙන සිටිමි. සිත සමහර විට මූල කර්මස්ථානයෙන් පිටතට ගිය බව දැනගතිමි. දැනගනිමි. එවිට එවිට මෙනෙහි කරමි. හුස්ම රැල්ල නොදැනී ගිය පසු සිත අතරමං වෙලා වගේ ඉන්න අවස්ථාවලදී බොහෝ විට සිතවිලි ගලා යයි. ඒවා දෙස බලා සිටිමි. බෙල්ල බොහෝ විට පහතට නැමී ඇත. මුලදී මෙසේ සිටින විට මා තුලින් මතුවන කෙඳිරිල්ලක් වැනි ශබ්දයකින් ඇහැරෙනවා වගේ දෙයක් සිදුවිය. කය දිහා බලාගෙන ඉන්න විට යටිකය නොදැනී යයි. උඩුකය දිහා බලාගෙන ඉන්න එන්න විට බඩ දඟලනවා වතුර ගලා යනවා වගේ දැනීම් ඇති වී නැති වී යයි. සමහර විට මේ අතරට සිතවිලිත් ඇවිත් යනවා. මේ උඩුකය තුළ ඇතිවන චංචල ගති ටිකෙන් ටික අඩු වෙලා හිස් බවක් ඇති වුණා. ඒ හිස් බව තුළ ආලෝකයක් දුටුවද එය ටිකින් ටික පැතිරුණා දුටුවා. මෙවිට කාලයක් නොදෙනී යයි. බාහිර ශබ්දයකින් ප්‍රබෝධමත්ව අවදි වෙන නිසා නින්දක් නොවේ යයි සිතුවා. එදායින් පසු උඩුකය හෙස්ස ඇති බව සෑම විටම දකිමි. ආනන්ජ සප්පාය සූත්‍රයේදී ඔබ වහන්සේ මෙවැනි දේ කියා දෙන නිසා මා නිවැරදිදයි දැනගන්න කල්යාණ මිත්‍රයෙකුට මේ බව පැවසුවා. දිගටම කරගෙන යන ලෙස උපදෙස් ලැබුණත් මට කීප දිනක් යනතුරු නැවත සිත එකලස්ව භාවනා කරන්න බැරි වුණා. කල්පනා කරන විට මට වැටහුණේ මට ඇති වූ ප්‍රීතිය තුල මට ඇති වූ ප්‍රීතිය මා තුල මාන්නයක් ඇති කළා කියලයි. නැවත මුල ඉඳලාම ආයාසයෙන් භාවනාවට යොමු වුණා. මේ දකින දේවල් උපක්ලේශ බව තේරුණත් ඒවායෙන් මිදීමට මාර්ගයක් ගැන දැනුවත් වීම අඩුයි. ධර්ම ශ්‍රවණයේදී විතක්ක හයකින් ආරක්ෂා වෙන්නත් තමන්ගේ ආජීවය රුචි අරුචිකම් පාවා දෙනමෙන් පාවා දෙනමෙන් අසා තිබුණත් ඒවා ක්‍රියාත්මක කිරීමට උපදෙසක් පතමි. මේ අවුරුද්දක මේ අවුරුද්දක මාගේ භාවනාවේ ලද අත්දැකීම් වල එකතුවකි. වරදක් ඇතොත් නිදොස් කර ඉදිරියට යාම සඳහා උපදෙසක් පතමි. මා තුළ නිතර ප්‍රශ්න මතුවේ. ප්‍රශ්න යනු සැක ඇති තැන්ය. සැක නීවරණ වේ. නමුත් ඒවා කෙලෙස් බව දැනුණත් ප්‍රශ්න නොඅසා සිටීමට සිතා සිටියත් ඊයේ සාකච්ඡා අනුග්‍රහිතය දියුණුවට මගක් වූ නිසා මගක් යයි කිව් නිසා අසන්නට සිටුනේ. පිළිතුරක් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාකච්ඡා අනුග්‍රහිතය හොඳයි. ඒ නිසා අපට උපක්ලේශ මතුවෙන බව දන්නවනම් ඒක තමයි උපක්ලේශයන්ට එකම උත්තරේ. ඒකට ආය වෙන මොනක්වත් දැනගන්න ඕනේ නැහැ. ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවාණං khයං වදාමි කියලා තියෙනවා. මේක උපක්ලේශයක් කියලා දන්නවනම් ඉංගහට ඒක තවදුර එයා ටිකක් නටවනවා අපි. නැටෙව්වට අපි දන්නවා මේක මේ උපක්ලේශය හැටි කියලා. ඒකට නටවන්න දෙන්න ඕනේ. දුන්නට පස්සේ තමයි වගේ තියෙන කෙලස් ගතිය, කඩප්පුලි ගතිය, නොකෑමනා ගතිය, විලිලැජ්ජ නැති ගතිය තේරෙනවා. ටික දවසක් යනකොට Tamanට ඒකේ පාණ ශක්තියක් එන්න පටන් අර ගන්නවා. ඒ වගේම තමයි හොඳට අර වගේ භාවනා ගියාට පස්සේ සිද්ධි වැටක් යනවා. අපිට පේනවා කෙනෙක් කතා කරුවා අරක උනා මේක උනා කියලා නෑ. ඒක ඒකත් හේතුඵල ධර්මයකින්මයි යන්නේ. අර ඇති වෙච්ච හොඳ පිරිසුත් තත්ත්වය ආයෙ කෙලසෙනවා. ඊට පස්සේ ආයෙ මුලක ඉඳලා ආයෙ පටන් ගත්තාම ආයෙත් පිරිසුත් තත්ත්වයට ආයෙ කෙලසෙනවා. පිටසරේ හතර සැරයක් වුණාට පස්සේ තේනවා කෙලසීම කෙලසුණාට ගිය තරම විතර කෙලසිලා නැහැ කියලා. කෙලසෙනවමයි. අර අර සිල්පදේ ආයි කැඩෙනවමයි. අර අර චෝදනා එළුවට එනවමයි. හැබැයි අඩුවෙන් එන්නේ. ඒ සැරේ උත්තර දෙන්නේ නැහැ කවුරුවත්. Tamangemai හම්බ. ඊට පස්සේ ආයෙ දැන් හිත. දැන් නම් ආයෙ මේ පරිප්පු ආයෙ කන්නේ. අනේ හෙට වෙනකොට ආයෙ වැටෙනවා. ඊට පස්සේ ආයෙ හදන්න හිතෙන. හදුවට පස්සේ ආයෙ ගොඩ එනවා. අර තරම් වැටෙන්නේ නැහැ. මේ මේ මේ මේකේ ඒ කියන්නේ එකම දේ දහස්වර සිදු කිරීම හරහා වශී භාවයක් කරන් දෙනවා අපිට. තිද්දි වෙන්න පටන් ගන්නවා. ඒකට එක එක නැවිලා ඒගොල්ලන්ගේ ලෝකේ චරිත රංගපෑවට මේකේ තියෙන්නේ ධර්මතාවයක් තියෙනවා. ඒ තියෙද්දි පුළුවන් තරම් ඒකම වෙන්න දෙන්න වෙන්න දෙන්න දෙන්න Tamanට සිද්ධිය නම් සිද්ධ වෙනවා. ආත්ම ශක්තියත් කැඩෙනවා. ආත්ම ශක්තිය වැඩෙනවා. එnde එnde එnde එnde මේකෙන් Taman සැලෙන ගතිය අඩු වෙලා පෞරුෂත්වයේ වැඩි වීමක් සිදු වෙන එක ඉතාමත් මෙහෙමිට සිද්ධ වෙනවා. ඇක්සලරේට් කරන්න යන්න එපා ස්මාර්ට් වෙන්න යන්න එපා වැදගත්ම දේ තමයි අපි මෙතෙක් කල් දන්නේ නැතුව හිටියේ උපක්‍රේෂ වැඩ කරන වෙලාව මැප් එක පේන්න පටන් අර ගන්නවා ඒක පේන්න පටන් අරගත්තට පස්සේ ඉක්මනට නතර කරන්න යන්න එපා. මොකද එක සැරේ නතර වෙන්නේ. ඒ හතර සැරයක් ඇවිල්ලා නැති වෙලා, ඇවිල්ලා නැති වෙලා තමයි නැති වෙන්නේ. නිසා මේක ස්වභාවික ගලණයක් කියලා මම කියන්නේ. මෙන්න මේක බාධා කරගන්න නැතුව, ඒ කියන්නේ දිනචරියාව කඩා ගන්න එපා දිගට කරන්න. හැබැයි ඉස්සලා කියපෙන්නා වගේ ගොඩාක්ම භාවනා ප්‍රතිඵල තේරෙන්නේ ඉන්ටරැක්ෂන්ස් වලින්. තව කෙනෙක් එක්ක සම්බන්ධ වෙන තැන් වලදී තමයි පේන්න පටන් අරගන්නේ. අර වගේම ගා ගන්න. හැබැයි ඉස්සර තරම් ගෑවෙන්නේ නැහැ. ටිකක් අඩුවෙන් ගෑවෙන්නේ. ඒත් ලැජ්ජා හිතන එක ඊයේ කරපු එකම කරුණා තේරුණා නේද කියලා නමුත් හොඳට තේරෙනවා අච්චරම ගෑවිලා නැහැ. ආන්නේ විදිහට මේක මේ ඉදුණාට පස්සේ gediye කුප්පියෙන් ගැලවිලා යනවා වගේ ගැලවෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ චරිතේ මේ ජීවන රටාව දිගට ওই විදිහට පවත්වන්න පුළුවන් තරම් මේ මට්ටමේ ඉන්න අයත් එක්ක සාකච්ඡා කරන්න. ඒක අනිකටත් වාසියක් වෙනවා. Tamanටත් තේරෙන්න පටන් ගන්නවා මේක නිකන් අහම්බයක් වගේ වුණාට මේකේ චිත්ත නියාමයක් තියෙනවා කියලා. ගෞරවනීය ස්වාමින් වහන්ස පරයන්ක භාවනාව හිඳිනා ඉරියව්ව දෙස විවේකීව සිහිය පිහිටවමි ආරම්භයේ සුවපහසු හැඟීමක් සමග කයේ රූපය දැනේ ටික වේලාවකින් හුස්ම පිළිබඳ අවදිය නාසයේ අග කෙළවරින් දැනේ සුලන් රැල්ලේ ස්පර්ශය තරමක් ගොරෝසුවට මුලදී ඉහළට සහ පහළට යන දෙකටම දැනෙන අතර ඒ දෙක අතර සුලන් රැල්ලක ස්පර්ශය නොදැනෙන අවස්ථාව බොහෝ විට බලා සිටිමි. තරමක කාලයකදී සුලන් රැල්ල පිළිබඳ දැනීම ඊතා සියුම් වන අතර යම් සැලවීමක් සියුම් කම්පනයක් ලෙසින් පවතී. සිතිවිලි ඉඳ හිට පැමිණෙන නමුත් ඒ පසුපස නොයමි. නොයයි. නැවතත් හුස්මට හෝ සිටිනවා යන දැනීමට ගත හැකිය. මෙසේ දැනෙන විට ශරීරයේ හිඳින රූපය පිළිබඳ හැඟීමක් නැත. නමුත් යම් දැනීමක සිටිමේ. බොහෝ විට වේදනා විනාඩි 30 40 පමණ වෙන වන විට බලවත්ව ඉස්මතු වේ. එවිට ඒ වේදනාවේ ස්වરૂපය වරහන් ඇතුලේ තද වෙනවා, රත් කරනවා, කබලක බැදෙනවා, එවිට ඒ වේදනාවේ ස්වરૂපය පිළිබඳවම බලා සිටිමි. මොහොතක් මොහොතක් පාසා එහි වෙනස් වීමක් දකිමි. බොහෝ විට මුල් තදබල වේදනා මගහැරී යයි. අවසාන විනාඩි 10 15 පීඩා විඳිමි. ඊට පස්සේ සක්මන් භාවනාව. සක්මන් භාවනාව සාමාන්‍ය සතිය. ඇවිදින විට ඇවිදින බව දනිමි. සමහර විට වම දකුණ ලෙස මෙනෙහි වේ. මෙනෙහි නොකලත් පතුල්වල ගැටීම් වෙනස් වීම ස්පර්ශය දැනීම වරහන් ඇතුලේ change of feeling පිළිබඳ අවදියෙන් සක්මන සහ එදිනෙදා කටයුතු කරමි. යම් අඩුපාඩුවක් ඇතිනම් ඔබ වහන්සේ විසින් නිවැරදි කර දෙන සේක්වා. තර පරියන්කේ අවසානට විනාඩි 10 හම්බ වෙන වෙලාවේදී බලන්න මේක ඒ කියන්නේ මහපෙලීමක් තියෙනවා. ඔක්කොම වැඩ ඉවරයි දැන් වේදනත් ඇවිල්ලා ගිහිල්ලා ඔක්කොමත් ගිහිල්ලා එහෙනම් මේක නිකන් ඔහේ ඩ්‍රැගින් පීරි ගන්න වගේ වේදනාවක් තියෙනවා එහෙම නැත්නම් පෙලීමක් තියෙනවා ඉතින් ওই පෙලීම තමයි අපි මේ ආර්ය සත්‍යයක් වශයෙන් බාර ගන්න ඕන අපිට පේන්නේ මේකේ භාවනා වැරදිලා වෙන්නේ නැති එහෙම නැත්නම් මේ කාගුරට කරපු දෙයක් වෙන්නේ නැති එහෙම නැත්නම් මේ ඉඳගෙන ඉරියව හොඳ නැති නිසා වෙන්නේ නැති කියලා. නමුත් ඔක්කොමත් ගිහිල්ලා අන්තිමට මේක නිකන් මේ කටුවත්තක් දුවිලි පාරක ඇදගෙන යන එක හූරගෙන යනවා පේනවා. ඉතින් ඕකට ආයේ එයිද කෙනෙක් දන්නවනම් ඕකයි ජීවිතය කියලා දන්නවා. ගෑනුණත් ඔච්චරයි, පිරිමුණත් ඔච්චරයි, දිනුවත් ඔච්චරයි, පෙරදුණත් ඔච්චරයි, භාවන හරියත් ඔච්චරයි, වැරදුණත් ඔච්චරයි. තමයි දුක කියන්නේ. ඒක නෙවෙයිනේ බලාපොරොත්තු වෙන්නේ බලාපොරොත්තු වෙනවා මීට වැඩිය නිකන් මේ අයිස්ක්‍රීම් එකක් වගේ චොක්ලට් එකක් වගේ මී වී මදයක් වගේ එකක් කකකා ඉන්න හම්බෙයි කියලා. ඉතරාම තියලා තියෙන බුද්ධ ජානන්සේ පෙළෙන ගතිය නා තවන ගතිය. ඉතින් මේ වහන අවසානට හම්බෙන විනාඩි 10 තව ටිකක් ඉඳලා නැගිට්ටොත් විනාඩි 10 නැගිට්ටොත් ඊගාට ආය අකුසලයකට වැටෙනවා. විනාඩි 11ක හිටියොත් දුකේ ගත කරන්න පුළුවන් අකුසල් නැහැ. නැගිට්ටත් බලන්න අපි මේ දඟලන දැඟලිල්ල පණුවෙත් දෙකට කැපුවා වගේ. මේ තියෙන දුක, මේ තියෙන පෙලීම, මේ තියෙන දැවිලි තැවිලි නැතිකරන්න নানা ප්‍රකාර විනෝදාන්ත වෙනවා. নানা ප්‍රකටයට මුණ බලනවා. මුන්න ಜಾති කරත් ওই මූලිකවම තියෙන ඒ පෙළන ගතිය භවය කියන්නේ ඕකයි. ජීවිතය කියන්නේ ඕකයි. ඔබ තට්ටු මාරු කරන්න පුළුවන් වුණාට ඕක තමයි තියෙන්නේ කියලා බාරගත්තා නම් අපි අඩු ගන්න ප්‍රයත්න කිරීලා නැත කළා දාන්න නිකන් ඉන්නවා. මොනවා කරත් ඕක තමයි බේස් එක. ඕක තමයි ඩේටම් එක. ඕකට වැඩි යන්න දෙයක් නැහැ. ඕක බාරගත්ත දවසේ හිටන්ඩ එයා තවදුරටත් පරිශන කර කර දඟලන්නේ මොනවා කරුවත් ඕක වෙනස් කරන්න බෑ. මේ පරාදෙකුත් නෙවෙයි මේ නැස්චාර්ත්‍යකුත් නෙවෙයි. මුදෙන කියනවා මේක මේ පරාදේ බාර ගැනීමක් නැස්චාර්ත්‍ය බාර ගැනීම අකිරිය වාදයක් නෑ. බුදුරජාණන්සේ චෝදනා තුනම කරා. වංශේ දේශනා කරන අකිරිය වාදයක් පරාජිත දෙයක්. එහෙම නැත්නම් නාස්තිකවාද නෑ. කරන හරියක් කෙලස් නම් නොකර විඳින මේ විඳීම බුදුරජාණන්සේ කියන සපක් කියලා. මේක නැති කිරීම සඳහා කරන හැම දෙයක්ම කරන්නේ අවිද්‍යාවෙන් නම් මේක බාර ගන්න බැරි නිසා බාර ගන්න බැරිනොත් මේක දරන්න පුළුවන්. ඒක අටුවචාන්වන්සේ පැහැදිලිව කියනවා බලාපොරොත්තු වෙන දේක දරන්න පුළුවන්. ඒ නිසා ඔක දරාගෙන ඉන්න හරියට කරත්ත රෝදේ ඇක්සල් එක උඩ තියෙනා වගේ කියලා කියනවා. කරතරෝදේ ඇක්සල් එකට තියෙනකොට පුදුමාකාර බරක් වැටලා තියෙනවා. ඇවිදිනකොට හිතන්න කොච්චර කැපෙනවද කියලා. ඇවිදිනකොට වැඩිය හොඳ එක තැනක තිබ්බත් අක්ඛ කියන එක තමයි දුක්ඛ කියන එක හැදිලා තියෙන්නේ. මොන කරත් එකක් තිබ්බත් ඇක්සල් රෝදේ තිබ්බත් පෙළිලා තියෙන්නේ, මැඩිලා තියෙන්නේ. ওই මැඩීම තමයි පේන්නේ. ඉතින් ඕක බාරගත්ත දවසේ ඕක කාටවත් දෙයනාසර මොකුත් කියන්න යන්නෙත් නෑ පිළියමක් හොයන්න යන්නෙත් නෑ කොහේ හිටියත් ඔච්චරයි ඊට පස්සේ හැකව කරන්න දෙයක් නැහැ. අදාහ ගන්න යකෝ මේක දන්නේ නැතුව මේකට පිළියම් හොයන්න කියලානේ මෙච්චර කාල රට රාජ්‍ය ලැබිද්දේ. කොහෙ ගියත් ඔච්චරයි කියලා බාරගත්තා නම් අමාරුයි. අමාරු දුක විඳින්න නෙමෙයි බාර ගන්න අමාරු. ස්වාමීන් වහන්සේ තව කොටසක් තියෙනවා. ඒ ප්‍රශ්නේම ගෞරවනීය ස්වාමින් වහන්සේ ප්‍රථම දිනයේ භාවනාව පිළිබඳව අත්දැකීම් සහ ගැටලු මෙසේ ඉදිරිපත් කරමි. පරයන්ක භාවනාව. මෙහිදී සිත පිහිටුනේ ආනාපාන සතිය වෙතයි. හුස්ම ගැනීම සහ පිටකිරීම පමණක් හොඳින් වැටහුණු අතර සිත විටින් විට අරමුණෙන් බැහැරවන බව වැටහුණේ. බාහිර ශබ්ද සහ ශරීරයේ දැනෙන වේදනාවල් ඔස්සේ සිත දුව යන බව දැනුනේ. එම අරමුණු හඳුනා ගනිමින් දිගටම ආනාපාන සතිය පිහිටුවෙමි. වැඩුවෙමි. හුස්ම ගැනීම සහ පිටකිරීම කෙරෙහි සිත යොමු කර සිටන අතර ඊට පරිබාහිර පරිබාහිර අරමුණු ශබ්ද වේදනා ආදී හඳුනාගත හැකිද එම බාහිර අරමුණු හඳුනා ගන්නා විට සිත ආනාපානෙන් බැහැර නොවන්නේද කරුණාවෙන් පැහැදිලි කර දෙනමෙන් ඉල්ලමි සක්මන් භාවනාව මම ප්‍රථමයෙන් වම දකුණ සහ සංඥාව මෙනෙහි කරමින් සක්මන් කළෙමි වම දකුණ යන සංඥාව මෙනෙහි කරමින් සක්මන් කළෙමි. එම ස්වභාව නොනැසී නොකැඩී සක්මන වාර ගණනාවක් පවත්වා ගත හැකි විය. පසුව පාදයේ බෙමට ස්පර්ශවන සංඥාවත් එය පාදයෙන් පාදයට මාරුවන ආකාරයත් හොඳින් දැනුනි. බාහිර ශබ්ද තිබුණද එම සංඥාව නොකැඩී පවත්වා ගත හැකි විය. සක්මන් භාවනාව වඩා සාර්ථක වූයේ යයි සක්මන් භාවනාව වඩා සාර්ථක වූවේ යයි සිතමි. ඔබ වහන්සේට නිවන් සුව අත් වේවා. පළවෙනි එකෙත් තියෙන්නේ අපි අරමුණේ මූල කර්මත්තානේ ආනාපානෙම ඉන්න ඕනේද? එතකොට වෙන අරමුණ වලට යෑම බලනවා කැඩීමක්ද පැරදිල්ලක්ද? එහෙම නැත්නම් මූල කර්මත්තන ගැනීමමද යෝගාවචරගේ එකම අනුග්‍රහය වේ යුත්තේ කියලා. සක්මන් භාවනාදී කියලා තියෙන සක්මන් කරනකොට සද්ද තියෙනවා. නමුත් මට පුළුවන් තරම් ඒ සද්ද තියෙද්දිම ආනපන ඉන්න පුළුවන්කම තිබුණයි කියලා සමා වෙන්න. සක්මනේ ඉන්න පුළුවන් කියලා. ඒක නිසා අපි මේ අරමුණු තේරිල්ලෙන් තමයි අපි ඇත්තටම ගන්න එකක් මූල කර්මස්ථානය කියලා. ඒක පන්දි ස්වාමීන් කියන බුරුමේ සැකනම් විතරක්. මූල කර්මස්ථානේ හිතගෙන තියන්නේ නැත්නම් නන්නතර වෙන්න දෙන්න හිතට. මොකක්වත් වෙන්නේ නැහැ. කොයි අරමුණට ගියත් මොකක්වත් වෙන්නේ නැහැ. සැකනම් විතරක් තමන්ගේ මූල කර්මත්තන කරලා සැක හැරගන්න. මේ කොයි අරමුණට ගියත් මේ සතිය යම්මට්ටමට ආවට පස්සේ පේනවා. සතිය නැතුව යනවට වැඩිය සද්ද හිටියත් වේදනාව හිටියත් අරමුණේ හිටියත් සක්මනේ හිටියත් මූල කර්මස්ථානයේ වශයෙන් ආනපාන හිටියත් මොකක්වත් වෙන්නේ නැහැ. ඒකෝට තමන්ට ලැබෙන අතවාසිය තමයි ආත්ම විශ්වාසය. කොහේ ගියත් මේ කෙලෙසෙන්නේ නැහැ කියලා. කෙලෙසුනොත් වැඩ ගන්න මූල කර්මත්තෙන් තියාගන්න. නැත්නම් හිතට යන්න දෙන්න. ඒකට මම කියන්නේ සතිය විවිධාංගීකරණය වෙන්න දෙනවා. කොයි අරමුණට ගියත් මොනවාක්වත් වෙන්නේ නැහැ. යන ඕනෙම අරමුණක මුල මෙහෙමයි මැද මෙහෙමයි අග මෙහෙමයි කියලා තේරුම් ගන්නවා. ඉතින් ඒකෙදී සරුවචනාංශයේ බුද්ධත්වයේ ලැබනකොට මේ මුළු විශ්වයේම තියෙන හැම අරමුණක්ම නන්නත්තර වෙන්න දුන්න නිසා උන්වහන්සේට කිසිම අරමුණකින් නැගෙන ප්‍රශ්නයකට උත්තර දෙන්න බැරි කමක් නැහැ. සාරිපුත්‍ර මහ ස්වාමීන් වහන්සේ දඹදිව තලයේ තියෙන හැම අරමුණකටම රත්යදු ගැහුවා. ඒ නිසා සාරිපුත්‍ර සාංශේ ඊගාවට අනික් කට්ටිය කරන්නේ තමයි නිවන් දකින්න ඕන ටික විතරක් තේරුම් අරගෙන වැඩිපුර විස්තර යන්නේ නැහැ. ඒ නිසා වැඩි අරමුණු ගානක රස්තියාදු ගැහුවොත් එයාට වැඩි කෙනෙක්ගේ කමටහන් සුද්ධ කළ දෙන්න පුළුවන්. ඒ නිසා බය වෙන්න එපා. යන්න අරින්න. සැකනම් විතරක් තමන් අර ඇති කරගත්ත මූල කර්මත්තානේ පොඩ්ඩක් පිළිසිඳලා බලන්න මෙතෙන්න ගන්න පුළුවන්. ඒ ගන්න එක කාලේ නාස්ති කිරීම. ගන්න එක කකුල් මාට්ටුවක් දැමිල්ලක්. යන්න අරින්න බය වෙන්න දෙයක් නැහැ. එතෙන් සතිය ආවට පස්සේ සතිය පුදුමාකාර අරසාවක් දෙනවා. ඊළඟ ප්‍රශ්නය ස්වාමීන් වහන්ස ගරු ස්වාමින් වහන්ස උදේ වරුවේ ඉඳගෙන කළ භාවනාවේ අත්දැකීම විස්තර කිරීමට කිරීම තැත් කරමි. මුලින් වාඩි වී ටික වේලාවක් තුල සුවපහසුර ශරීරය තබා ගතිමි. හිස් මුදුනේ සිට පතුල දක්වා නිරීක්ෂණයක යෙදුණෙමි. එවිට කයේ ඇති නොයෙකුත් චංචල භාවයන් සීත උණුසුම හා තැන් තැන්වල දැනුණු සුළු වේදනාවන් දැනගතිමි. ක්‍රමක්‍රමයෙන් නාස්පුඩු සහ තොල් උඩට නිරීක්ෂණය යෙදුවෙමි. හුස්ම ඇතුළ සහ පිටතට යන අයුරු බලා සිටියෙමි. කිසිම දැන්වීමකින් තොරව සිටි හැටියේම යම්කිසි ආවේගී භාවයක් සිතේ දැනෙන්නට ගත් අතර හුස්ම ඉහළ පිහළ ඉහළ පහළ යාමේ වේගය වැඩි විය. පාරේ යන වාහන දිහා පාර අයිනට වී බලා සිටින ලෙසට මේ සිදුවීම මුළුමනින්ම බලා සිටීමි. ටික වේලාවකට පසුව ආවේගී බව අඩුවිය. ඒ සමගම හුස්ම ගැනීමේ පිටකිරීමේ වේගයද අඩුවිය. දැන් ක්‍රමයෙන් හුස්ම රැල්ලේ විවිධත්වය, එහි සීතල බව, උණුසුම් බව, සැහැල්ලු බව, බරගතිය පෙනෙන්නට විය. ඒ සමගම කකුල්වල වේදනාව වරින් වර දැනුණත් එය ක්‍රමයෙන් තුනී වී ගියේය. විටින් විට සිත වෙනත් අරමුණු වලට යාමට තැත් කළත් වැඩි වේලාවක් නොගොසින් නැවත හුස්ම දෙසට ගෙන ඒමට හැකිවිය. ඔබ වහන්සේට නිවන් සුව පතමි. ඉස්සලකටත් මම මතක් කරපේකමයි. ගඟයිනීතකන ගඟේ මොනවා ගහගෙන ගියත් අත දැම්මේ නැත්තම් Taman කෙලසෙන්නේ නැහැ. හදුවට වාහන යන වීදික සඳල්තලාව ඉඳලා බලන්නේ වීදිය කොච්චර කලබල වුණත් Tamanට කලබල වෙන්න දෙයක් නැහැ. වගේ මේ හිතේ මොනවා ගමන් කරත් හිත කෙලෙසෙන්නේ නැහැ. ඒකේ බුද්ධ දත්ත ආමඳුරෝ තායිලන්තයේ ආමඳුරෝ කියනවා චිත්‍රපට ශාලාවක තියෙන චිත්‍රයේ මේ ස්තිරේ දියල්ලා පෙන්වයි කියලා තිරේ පෙඟෙන්නේ නැහැ. ගිනිකන්දක් පෙන්වයි කියලා තිරේ ගිනිගන්නෙත් නැහැ. තිරේ දන්නෙත් නැහැ. කිනිකන්දක්ද පෙන්වුවේ දියල්ලක්ද පෙන්වුවේ කියලා ඒ වගේ තමයි අපේ හිතේට මොකක්වත්ම හිටින්නේ නැහැ. ඒ නිසා මට්ටමකට සතිය ආවට පස්සේ කියන්නේ එන දෙයකට එන්නේ කියලා. අපි මේකට ප්‍රතික්‍රියා කරුවොත් තමයි මේකෙන් එක එක දේවල් අපි සමාදන් වෙන්නේ. සෞන්දුවට සතිය වැඩුවට පස්සේ පේනවා. ගඟක් අයිනේ වාඩි වෙලා වීල තැනක ගඟ දිහා බලන ඉන්න අත දැම්මොත් විතරයි පෙඟෙන්නේ. ගඟේ මොනවා ගලා ගැලුවත් අපි කෙලසෙන්නේ නැහැ. අනේ නිරීක්ෂණ ශක්තිය තියෙන පුදුමාකාර දේවල් දුරස්ත කර දැමීමේ හැකියාවක්. ඒ නිරීක්ෂණ ශක්තිය තමයි විපස්සනා කරනවා කියන්නේ ඕනේ නම් සැකනම් විතරක් මූල කර්මස්ථාන උරගාල බලන්න ඒකත් කාලේ නාති කිරීමක්. දැන් උරගාන්න ඕනේ යන ඕන දෙයක් යන්නේ මොකද්දෝ හේතුඵලයකට. මේක වේවා මේක නොවේවා කියලා අපේ කිරුවට ඒක වෙන්නේ නැහැ. ඒ නිසා ඒ දිහා බලලා නොසලී සිටීමේ හැකියාව බලා ගන්න. තාගිය තියෙන ප්‍රශ්න. ප්‍රශ්න කීයක් තියෙනවද කියලා? තව තියෙනවා. අපිට බැරි වෙයි නේද කාලේ මේ දෙකමාරයි. මේ එකක් කියවන සමහර. ආනාපාන සති භාවනාව. මම පරයන්කේ වාඩි වී තප්පර කීපයක් යන විට මගේ හුස්ම ගැනීම මට දැනේ. ඒ නාසයේ කෙළවර ස්පර්ශ වන අයුරු ඊතා සියුම්වට දැනෙනවා. අද උදේ පරයන්කයේදී ආස්වාස ප්‍රස්වාස වාතය නාසයේ කෙළවර ස්පර්ශවන අයුරු වාර 8 10ක් පමණි පමණ එක දිගටම නිරීක්ෂණය කළා. එන්පසු බාහිර ශබ්ද සහ ශාරීරික වේදනා අපහසුතා අපහසුතා නිසා තප්පර කීපයක් වෙනත් අරමුණු කෙරෙහි සිත ඇදී ගියා. සුළු වේලාවකින් නැවතත් ආස්වාස හා ප්‍රස්වාසය ස්පර්ශවන අයුරු නිරීක්ෂණය කරන්නට හැකි වුණා. මම ආස්වාස ප්‍රස්වාස වාතයේ නාසයේ කෙළවර වැදීමේ වැදීමේ අවසානයේ තෙක් බැලීමට උත්සාහ කළා. එක දිගටම එලෙස සාමාන්‍යයෙන් වාර 10ක් පමණ බලන්නට පුළුවන් බව අවබෝධ වුණා. අද උදේ දෙවන පරයන්කයේදී එලෙස දිගටම කරගෙන ගියා. ටික වෙලාවකින් මට නිින්ද ගියා වැනි නොදන්නා කාලයක් පසු බව අවබෝධ වුණා. එසේ වූ බව දැනුණු මොහොතේම නැවතත් ආනාපානය නිරීක්ෂණය කරන්නට පටන් ගත්තා. මෙලෙස එවැනි වාර දෙකක් පමණ තිබූ බව දැනුණා. මා පසුගිය මාස 5ක් පමණ මාස 5ක් පමණ පැයක් ආනාපාන සති භාවනාව කරනවා. මාස 5ක් පමණ කාලයක ඉඳලා වෙන්න ඕනේ. පැයක් ආනාපාන සති භාවනාව කරනවා. සමහර දිනවල මෙවැනි නිନ୍ଦ ගියාසේ දැනුණු අවස්ථා අත්දැක තිබෙනවා. භාවනාව දියුණු කර ගැනීමට ඔබ වහන්සේගෙන් වැඩිදුර උපදෙස් පතමි. සක්මන් භාවනාව මෙහිදී මම පාදයේ පොළවේ ස්පර්ශ වන අවස්ථාවේදී වම හෝ දකුණු ලෙස මෙනෙහි කළා. මෙහිදී මුලින්ම විලුඹ පොළවේ ස්පර්ශ වන අයුරුත් පසුව අග කොටස හා ඇඟිලි ස්පර්ශ වන අයුරුත් අවබෝධ වුණා. මම දකුණ ලෙස වාර වම දකුණ ලෙස වාර 20ක් 25ක් පමණ එක දිගටම බලන්නට හැකි බව දැනුණා. කුරුල්ලන්ගේ වැනි බාහිර ශබ්දවලට සිත ගියද එය ඉවර වූ පසු නැවත වම දකුණ ලෙස මෙනෙහි කළා. පයක් පමණ අපහසුවකින් තොරව කරගෙන යා හැකිය. වැඩිදුර උපදෙස් පතමි ඔබ වහන්සේට දීර්ඝායු වේවා. මුලින් කියවෝ පරියන්කය පිළිබඳ අදහස් ප්‍රකාශ කළොත් මේ හිත දැන් දන්න දෙයට සාපේක්ෂව නොදන්න දෙයට යොමු ගන්න හදන්නේ අඳුරු රාත්‍රී අහසදියා බලනකොට තරුවලට සාපේක්ෂව තරු අතරමැද තියෙන හිස්තන බලනවා වාගේ සාමාන්‍ය අපිට හිස්තන කොහොමඩක්වත් පේන්නේ තරු තමයි පේන්නේ. තරු අහසෙන් 100%ක්වත් නියෝජනය කරන්නේ. ඔය තට්ටු ඔක්කොම රේකයක් දාලා ඇදලා ගන්න පැත්තකට ආසේ තියෙන හිස්තන අපි හිස්තන දකින්නේ නැහැ. තරු ඔක්කොම බලන බලන ගියට පස්සේ තේරෙනවා මේක 105 නම් ඊටු 190 මොනවද කියලා බැලුවොත් විතරක්. ඔන්න තේරෙන පටන් ගන්න එක හිස්තන කියලා. නමුත් ඒ හිස්තනට හිත බය නිසා කොනින්දට වැටෙනවා. එහෙම නැත්නම් සැක කරනවා. නැත්නම් බය වෙනවා. නැත්නම් අනිශ්චිතතාව වෙනවා. ඒක තමයි අපේ ආධ්‍යාත්මික ශ්‍රද්ධාව නැතිකම. ලෑස්තිලා යන්න දන්න දේට සාපේක්ෂව නොදන්න දේ පෙන්වීම තමයි සරුවචනන්සේ අපට මේ රූප කර්මස්ථානේ පෙන්වන්නේ. අන්න ඒක බලන්න ගිය දවසේ පේනවා දන්න දේ විතරමයි කෙලස් තියෙන්නේ. තියෙන හරියක් කෙලස් තියෙන දන්න දේ. එනිසා ඊට සාපේක්ෂව මේ නොදන්න දේ පොඩ්ඩක් සමාදන් වෙලා බලන්න. ඒකට තියෙන බය විතරයි. ඒකටත් කෙලෙසක් කියනවා. ඒත් බය නැතිකමට කියනවා නොසැලෙන සද්ධාව කියලා. ඒකට කියාට පස්සේ හැප්පෙන දෙයක් නැහැ. තියෙන දේනේ අනිත්‍ය වෙන තියෙන දේ දුකට වෙන තියෙන දේනේ විනාශ වෙන්නේ නැති දේ එහෙම දෙන්න දෙයක් නැහැ ඒක ලෝකයා හඳුනන්නේ නාස්තිකවාදයක් විදියට ලෝකයා හඳුනන්නේ අකිරිය වාදයක් විදියට නමුත් බුදුරජාණන්සේ ඒක පෙන්වන්නට නෙමෙයි කතා කරන්නේ. තියෙන දේ බලන්න කියන. හොන්දට මුල මැදක බලන්න. බැලුවට පස්සේ ඇඟට නොදැනි නොදන්න දෙයට යනවා. ඒ නිසා හිතා ගන්න මේ වගේ කෙනෙක් මං අනිත් දවසේ ඒ වගේ නොදැනීමක් එනවා. මං ඒ නොදැනීමට අවදි වෙනවයි කියලා හිතාගෙන. නොදැනීමට ලෑස්තිලා යනවයි කියලා බලන්න. බලනකොට ඊට වැඩිය පොඩි වෙනසක් ඇති වෙනවා. රැයට බය නැතුව තරු නෙවෙයි. තරු අතර නැතින හිස්තන බලන්න යනවා කියලා හිතාන ගිහිල්ලා බලාගෙන ඉන්න. බැලුවත් දන්නෙත් නැහැ නැත්ද දන්නෙත් නැහැ. තරුවල නම් තියෙනවා දිග පළල ළඟ කොට ආසන්න ඔක්කොම ලකුණු කියලා. හිස්තන බලන්න බෑ. එදාට ඉන්ද්‍රිය බද්ධ නැහැ දැනුම. ඉන්ද්‍රිය බද්ධ තියෙන්නේ ද්‍රව්‍යයත් එක්ක විතරයි. අද්‍රව්‍යයට යනකොට දැනුම නැහැ කියන්න බෑ. සරු තියෙන නිසා අපි දන්නවා හිතනක් තියෙනවා. හිතනමයි බලන්නේ. ඒ නිසා තරු අපිට උදව්වක් කරනවා. නමුත් තරු නෙමෙයි බලන්නේ. ආහන්නේ වගේ මේකට ලොකු සංචින්න කාලේ කිව්වේ මෙන්න මේ හිතන මේ පේන නොදැනුවත්කමට අවදි වෙන්න බලන්න. මම මේක බලන්න යන්නේ කියලා හැමදාම නින්දට යනකොට කොහොමද දන්න තැන ඉඳලා නින්දට යන හැටි බලන්න. නැත්නම් අවදි වෙනකොටම නොදන්න දැනලා කොහොමද දන්න දෙයට එන්නේ කියලා බලන්න. ඒ වගේ අරමුණක් දකින්නවා කියලා කියන්නේ නිින්දෙන් අවදි වෙනවා වගේ. අරමුණක් නැති තැන යනවායි කියලා කියන්නේ නිින්දට යන්න වගේ එදිනදා ජීවිතය සම්බන්ධ කරලා බලන බන්නකොට අපි මේ චිත්‍රේ කවදාකවත් දැකලා නැහැ. අපි දන්නේ තියෙන දේවල් විතරයි. ඒක 100%ක්වත් නැහැ කියලා දැන් තමයි ෆිසික්ස් දන්නේ. බුදුරජාණන්සේ අවුරුදු 2600 ඉතර කිව්වා ඔක තුච්චයි ශුන්‍යයි රිත්යි කෙදීන හිස්තන කියලා. නමුත් ඒක බලන්න කැමති උනේ නැහැ. බලපු ඇත්තෝ හිටියා. උගදෙනෙක් බැලුවේ ව නෙවෙයි. බුදුරජාණන්සේ කරන්නේ තියෙන දේ හොඳට බලන්න කියලා බල්ලා බල්ලා බල්ලා බල බල ඉනකොට හම්බෙන් යනවා. නොදන්න දෙයට ඒකට කියනවා දැන් ඔන්න වැඩේ හරි දැන් මෝරලා තියෙන්නේ. දැන් යන්න නොදැනීම බලන්න ඔය නිින්ද කියන එකට අවදි වෙන්න බලන්න වෙන සාත්‍රයක් නෑ ඔගේ. එන්නේ අවදි මනසෙන් ගියාට පස්සේ ඔක පුදුමාකාර තිරියම් කරන දෙයක් පාටපත් වෙනවා. ඔක්කොමලා හොල්මන්. මට හිතාගත්තයි. ඉතින් මේ මේ අපිට පැයනේ තියෙන කාලේ. දැන් පැයකමාරක් ගිහලා වැඩිපුරත් ගිහලා තියෙනවා. තියෙනවා. ආයෙත් තව එකක් දැක්කියෝ. ඒක කියන්නේ දැන් කොහොමවත් ඕවටයි. පින්වත් ස්වාමින් වහන්ස මේ අද දිනේ ලියලා තියෙන 13.12 මම ආසනයේ වාඩි වී මම මෙතන මම මෙතනයයි මෙනෙහි කළෙමි. එවිට අවධානය ආයතනයේ ස්පර්ශවන පිටුපස හා පිටුපස හා කලව දෙසට යොමු විය. ආයතනයේ ආසනයේ ආයතනයේ එවිට අවධානය ආසනයේ ස්පර්ශය. ආසනයේ ස්පර්ශවන පිටුපස හා කලව දෙසට යොමු විය. ඒ ස්පර්ශයෙන් සොෆ්ට් ෆීලින් එකක් දැනේ. කලව sorry. මෙතේ තැන් 30ක් මෙතේ තැන් තප්පර 30ක් පමණ සිටන විට නාසිකා අග්‍රයෙන් හුස්ම ඇතුල්වීම හා පිටවීම නිරීක්ෂණය වුණේ. එවිට ආස්වාසය ආස්වාසය ලෙසත් ප්‍රස්වාසය ප්‍රස්වාසය ලෙසත් මෙනෙහි කළෙමි. ආස්වාසය සිදුවන විට සිසිල් වාතය නාස්පුඩු තුලින් ඇතුළට පැමිණෙයි. එය දීර්ඝය සුළුවෙන් පටන්ගෙන ක්‍රමයෙන් වාත ධාරාවේ වේගය වැඩි වෙයි. ප්‍රස්වාසය සිදුවන විට නාස්පුඩු තුලින් පිටවන වාතය තරමක් උණුසුම්ය. එය කෙටිය. එහි පිටවීම වේගවත්ය. ආස්වාසයට සාපේක්ෂකව මට ආස්වාස ප්‍රස්වාස වාර 8ක් 10ක් අතර නිරීක්ෂණ කළ හැකි විය. එන්පසු සිත සිතුවිලි අනුව ගමන් කළේය. එසේ සිත පිටතර ගිය බව දැනගන්නට ලැබුණේ නැවත මූල කර්මස්ථානයේට සිත ඉබේම ආ විටය. එවිට මට ආස්වාස ප්‍රස්වාස නැවතත් ප්‍රකට විය. ඒ විට එවිට මට අවබෝධ වූයේ සිත සිතුවිලි ඔස්සේ ගොස් ඇති බවය. මේ தત્ත්වය විටින් විට ඇතිවිය. ඒ හැම අවස්ථාවකදීම ආනාපානයේ මූල කර්මස්ථානය ලෙස පැවතිනි. මෙනෙහි කිරීමකින් තොරව. පරයන්ක භාවනාවේදී පහත දේවල් නිරීක්ෂණය විය. 1. මුහුණේ කූඹින් දුවනවා වගේ දැනේ. 2. ශරීරයේ තුනටියෙන් පහළ ප්‍රදේශය ගල් ගැසී ඇත. එය සැලවීමට පවා අපහසු ආකාරයකින් පවතී. 3 කෙසිත් හඳුනාගත නොහැකි තත්වයකට සිතපත් වී නැවතත් තිගැස්සීමකින් තිගැස්සීමකින් මෙන් නැවත ආනාපානය දැනෙන්නට පටන් ගනී. මා සිටියේ කොහේදැයි කිව නොහැක. ඒ තිගැස්සීමට බයක් නැත. නැවත ආනාපානය දැනෙන විට සැහැල්ලුවක් දැනේ. 4 විටින් විට කකුලේ දනසල වේදනා දැනේ. ඔබ වහන්සේගෙන් සුදුසු උපදේශක් පතමි. තෙරුවන් සරණයි. මේකෙදී අර ආශ්‍රස් ප්‍රසවාසයෙන් පිට ගිහිල්ලා හිතවිල්ලකට නැවත ආශ්‍රස් ප්‍රසවාසයට ආවා. ආපම දැනගත්තේ නැවතත් හුස්ම වැටෙන්න පටන් ගත්තා කියලා ඒ දැනිච්ච අරමුණ වෙරිෆයි කරපු හැටි. මම ආපව ආපව දන්නේ කොහොමද කියන එක හොඳට ලියවිලා තියෙනවා. ඊට පස්සේ වෙන ජවනිකාවක් තියෙනවා මොනවාක්වත් නැති තැන ඉඳලා ආනාපානට ආවා. එතකොට ඉස්සලා හිටපු තැන දන්නේ නැත්තනක් කියලා. ආනපන දන්න තැන. ඒකට ආනපන සංඥාව තියන්න පුළුවන් ඉස්සලා හිටපු තැන සංඥාව තියන්න බෑ. එතකොට අපිට කවදා හරි අපිට තේරුම් ගන්න පුළුවන් වුණොත් මේ සංඥාව තිබුණ නැත්තන කෙලෙස් නෑ. දැන් සංඥාවකට ආවයි කියලා කියන්නේ පැහැදිලිවම කෙලෙස් වලට ඉඩක් තියෙනවා. ඉතින් අපි කවදා හරි කවදාද තේරුම් ගන්න සංඥා නැති තැන අපේ හැබෑ නිවහන. ඒක තමයි ප්‍රകൃතිය වෙන්න ඕනේ මේ සංඥා එන ආනපනෙ දන්න තැන තමයි කෙලසිච්ච තැන. ඉතින් අපි දැන් ජීවත් වෙන්නේ ඒක ප්‍රകൃතිය කරගෙන නොදන්න තැන විකෘතියක් කරගෙන ඒක නිින්දක්, ඒක දන්නේ නැති දෙයක් ක්ලාන්තයක් කරගන්නේ. ඉතින් කොච්චරක් භාවනා කරන්න වෙයිද? මොන වගේ ආකල්පයක යන්න වෙයිද? සංඥා කරන්න බැරි තැන කෙලස් හිතින්ට ඉඩක් නැහැ. හැම සංකලේශයක්ම සංඥාවක්. ඒක තියෙන සංඥා හොඳට බලන්න. එනේන සංඥාව නම් කරන්න. නම්ක ඉඳපුවා එකපාරට යනවා හිත සංඥා නැති තැනට එතෙන්දි කලබල වෙනවා. ඒ සංඥා නැත්තන වේදනක් නැහැ. ඒ සංඥා නැත්තන සංස්කාරත් නැහැ. ඒ සංඥා තැන රූපත් නැහැ. හැබැයි විඥානය ඒ නැති තැනයි ඇති තැනයි අතර දෙකට බෙදලා ඇති තැන gedara කරලා ඇති තැනෙන් කතන්දර ගොතලා ඇතිතැනින් චරිතයක්ම වලා අපිට දුක දෙනවා. සර්වඥාන්සේ සඳහන් කළා තියෙනවා මේ විඥාණය කරන මේ බෙදීම බලපං. බලලා නැති තැන සැප කියනවා කියන්නේ නැහැ. මේ නැති තැනට බයක් උපදවීම හරහා ඇති තැනට අපිට සරණක් පිටක් දෙන්න හදලා අපි රූපෙට බඳින හැටි, වේදනාවට බඳින හැටි, සංඥාවට බඳින හැටි, සංස්කාරට බැඳීම හරහා විඥාණය තමන්ගේ බලය තහවුරු කරන හැටි. නිසා විඥානයේ බලය අප්‍රතිෂ්ඨිත කරගන්න ඕන. ප්‍රතිෂ්ඨාව නැත්තන්ට යනවනම් අනර වරින් වර වරින් වර නදන්න දැනකට යනවා හිත. ආන්නයකට බය නැතුව යන්න එතකොට සද්ධාව කියලා කියන එක. නොසැලෙන සද්ධාව කිය. දැන් අපි අදහන්නේ රූප වේදනා සංඥා සංකාර. ඒ රූප වේදනා සංඥා සංකාර නැති තැනට යන්න පුළුවන්කම බුදුහාමුදුරන්ගේ දක්ෂකම. මේ එක එක්කෙනෙක්ගේ අපේ දක්ෂකම් නෙවෙයි. නමුත් අපි තාම ඒක දකින්නේ විකෘතිය විදියට, රූප වේදනා සංඥා සංකාර තියෙනක ප්‍රകൃතිය විදියට. ඉතින් කොච්චරක් අපි භාවනා බහුලීගත කරන්න වෙයිද? අරක ප්‍රകൃතිය ඒක අපේ හැබෑ නිවහන කරන්න. එතන තමයි අපි අවුරුදු 6ට ඉස්සෙල්ලා අපේ මානසිකත්වයේ තිබිලා තියෙන්නේ. එනිසා අවුරුදු 6 ඉන්න ළමයකින් කිසිම දවසක ලෝකෙට හානියක් වෙලා නැහැ. ඒ වගේම හානියක් තියෙන කරදර කාටවත් ඒ ළමයා දිහා බලනකොට අසහනය අඩු වෙනවා. ඒ නිසා බලමු සංඥාවට සාපේක්ෂව සංඥා නැත්තන්ට යන්න. ඒක හැබැයි වෙරිෆයි කරන්න පුළුවන් නම් හිතාගන්න. දන්නේ නැත්නක මං හිටිය එක අහම්බයක් නෙවෙයි. ඒක වෙරිෆයි කරන්න. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂණය කරන්න. එස්පනා අපිට බලන්න. අන්නේකට කියනවා අවදි වෙනවයි කියලා. ප්‍රබුද්ධ වෙනවයි කියලා. එතෙන් තමයි බුදුහාමුදුරු ඉන්නේ. ඒ නිසා දන්න දේ ඔක්කොම හොඳට බලන්න බල්ලා බල්ලා බල්ලා නොදන්න තැනට යන දවසේ හිතා ගන්න ඕන්න ආධ්‍යාත්මය යන්න හදනවා අඩියටම ගැඹුරටම යන්න හදනවා අන්න ඒකට අනුග්‍රහ කරන්න පුළුවන් නම් ඒකට කියනවා විපස්සනා අනුගහිත කියලා ස්වාමීන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා කිව්වා මේ දේශනා කර විදියට අර අනින්ද්‍රිය ප්‍රතිබද්ධව දැන්න සංඥාව ප්‍රබවය. ස්වාමීන් වහන්සේ එතකොට එතන අපිට සංඥාවක් විදියට ගන්න පුළුවන්ද සංකාරයක්? සංඥාවක් කියන්න තු බෑ කියලා බුදුහාමුදුරු කියනවා. ඒකටත් සංඥා නාමයෙන් කියන්න බලන්න නැති තැනක සංඥා නැති කියන එකක් තියෙන තියෙන්නේ සංඥා ශේෂ්ත්‍රයෙන් තමයි. එතකොට එතන කෙලස් තියෙනවද ස්වාමීන් වහන්සේ? අඩුම තැන. ඒක තමයි ඒකේ මේ කලා විවාද සූත්‍රයේදී කුතෝ පහූතා කුතෝ පහූතා කලා විවාද නෙමෙයි රූපේ විභූත වෙන තැන අහනවා රූපේ ගිවම් කරන්න පුළුවන් තැන නැත්නම් විභූත වෙනවා කියලා කියන්නේ රූපේ අපිට කෙලස් නොපදවන තැන ඒතකොට පුත්‍රජනන්සේ සංඥාව හරහා තමයි උත්තර දෙන්නේ න සංඤ සංඤී නෝපිය සංඤී න විභූත සංඤී න සංඤ සංඤී න විසඤ්ඤ සංඤී නෝපි අසඤ්ඤේන විභූත සංඤී එවං සමේතස්ස විභූති රූපං සංඥා නිදානානි පపంచ සංකා සංඥාවක් ඒ උඹට මේ එදිනදා සංඥාව නෙවෙයි. මේ ගෑණි බිනියා කියලා අඳුර ගන්න එදිනදා සංඥානේ සංඥා සංඥේ. නෝපි අසංඥේ සිහිනත වෙලත් නැහැ. න විසංඥේ. අසංඥතලෙත් නෙවෙයි විසංඥත් නෙවෙයි. සංඥාව නැත්තෙමත් නැහැ. හැබැයි නදන්න තැනකට ගියා කියලා සංඥාවක් තියෙනවා. අන්න එතන රූපේ නැහැ කියලා කියනවා. ඒ කියන්නේ මේ ජීවිතේ ජීවත් වෙද්දී මේ කලබලකාර ජීවිතයේදී මේ යන්න පුළුවන් තැනක් සංඥාව හරහා තමයි විස්තර කරන්නේ. සංඥා බින්දුවට බැස්සුවාට එතන රූප සෙල්ලම් කරන. ඒ කියන්නේ රූප අවලංගු බවටපත් වෙලා. එතකොට ඒ ඒකටම සමාන කරලා කියනවා සංඥා විරත්තස්සන සම්ති ගන්තා පඤ්ඤා විමුක්තස්සන සම්ති මෝහා සංඥාංච දිට්ඨිංච යේ අග්ගහේසුන් තේ ගට්ට යන්තා විචරಂತಿ ලෝකේ සංඥාවෙන් විරත් වෙච්ච මනසට කිසිම දැනක ගැටයක් නැහැ निराවුල් ප්‍රඥාවේ මුත්‍ත්‍ච මනුස්සයාට මෝහයක් නැහැ සංඥාවත් දිට්ඨියත් ඇති වෙන්නේ නැද ගැටි ගැටි ලෝකේ ඉන්නවා කොයි වෙලාවෙත් ගැටුම් ඔක්කොටම හේතුව මේ මම ගෑණියක් කියලා මම පිරිමියෙක් කියලා මේක රූපයක් කියලා මේක සද්දයක් කියලා හඳුනා ගැනීම. ඒ ලෝකේ ජීවත් වෙනකොට ඕකනේ කරන්නේ. අපි පරියංගයට ගිහිල්ලා බලනවා ඒ අඳුනාගන්නේවට හොඳට අඳුරන නම් කළා නම් කළා ඒවා ගෙවෙන්න මැරලා බලනවා ඒවට සාපේක්ෂව අඳුරගන්න බැරියමක් මේකේ තියෙනවා. එතෙන්ට යනකොට සංඥාවයි මාන ශීර්ෂයම කියන්නේ එතන සංඥා කරන්න බෑ. සංඥාව ළඟින් නැත්තනක් තියෙනවා. එතෙන් යන රූපත් නැහැ, වේදනත් නැහැ, සංඥත් නැහැ, සංස්කාරත් නැහැ. ඒක අපේ හැබෑ නිවහන කියනවා. අපේ ප්‍රകൃතිය කියලා කියනවා. ඇති හැටි කියලා කියනවා. ඉතින් එතකොට ඒක ආර්ය ලෝකේ. ඒක නෙවෙයි අනිත් පැත්ත ඇති හැටි කියන එක තමයි පෘථග්ජන ලෝකේ පෘථග්ජන බාධා පෘථග්ජන ව්‍යාකරණේ පෘථග්ජන ඥානේ. ඒ දෙකම හැම කෙනෙක් ගාම තියෙනවා. කොයි එක ඉස්සරහට ගන්නවද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්න කියවනද අහනවද? ගරු ස්වාමින් වහන්සේ මම නාසිකාග්‍රේ කේන්ද්‍ර කොටගෙන ආනාපාන භාවනාව වඩමි. මුලින් ආස්වාසය ආස්වාසයේ මුල මැද අග වශයෙන්ද ප්‍රස්වාසය ප්‍රස්වාසයේ ලෙසද දැකිය හැකිය. එහෙත් ප්‍රස්වාසයේ ආස්වාසය තරම් ප්‍රකට නොවේ. හුස්ම 6 7ක් යන විට ආස්වාස ප්‍රස්වාසය ක්‍රමයෙන් තුනී වී බැලීමට දෙයක් නොමැති භාවයකට පත්වේ. එවිට එතන ඇති ඇති නීරස භාවය නිසාම සිත වෙනත් සිතුවිලි ඔස්සේ දිවයයි. එය දැනගත් විගස මට ආනාපානයෙන් බැහැරට බැහැරව ඇති බව සිහිකොට නැවත මුල සිට ආනාපානය වඩමි. මෙය එක් භාවනා කාලයක් තුල බොහෝ වාර ගණක් සිදුවේ. මෙලෙස සිත පිට නොයා සිටීමට කුමක් කළ යුතුද යන්න පහදා දෙන ලෙස ගෞරව පූර්වකව එල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. මේක එක වාක්‍යයක් ලියලා තියෙන මේ ආනාපානේ නීරස වීම නිසා හිත පිටපයින්නවා එක. ඒක නැවතත් හොඳට මේ මේ පරීක්ෂා කරලා බලන්න. අපේ කාමයේ තියෙන්නේ වස්තු මාරු කිරීම හරහා ඒකාග්‍රතාවයේ තියෙන එකම වස්තුවේ බොහෝ වෙලා සිටීම හරහා අපිට මේ භාවනා කරන්න බැරි එහෙම නැත්නම් මේ කාමච්ඡන්දේ වෙන් වෙන්නට බැරි එකම වස්තුවේ වැඩි වෙලා ඉන්න ඕන බව අපි දන්නවා දක්ෂයි කියලා. ඒක දක්ෂ භාවනාවක්. නමුත් එතකොට අපිට ඇඟට නොදෙන ඉන්න නීරසකම තමයි සම්පූර්ණ අපේ ආධ්‍යාත්මික ජීවිතයේ තියෙන හුනියම. ඒක දැකලා තියෙනවා නම් ඒක දැක ගන්න පුළුවන් නම් ඒක විශාල රහසක්. ඕනම දෙයක් වැඩි වෙලා බලනකොට එපා වෙනවා. ඒතියෙදි බලන්න සද්ධාව ඕනේ. ඒතියෙදි බලන්න සීලය ඕනේ. ඒතියෙදි බලන්න සතිය ඕනේ. මේ තුන තියෙනවා නම් ඒකේ නායේ නීරසකම එනකොට දැනගන්න භාවනා හරි කියලා. ඊට පස්සේ සද්ධාව උරගා බලනවා. සීලය උරගා බලනවා නීරස උනාට සීල කැඩනවාද කියලා. බලනවා නීරස උනාට සතිය කැඩනවාද කියලා. එතකොට මේ පරිශ්‍රණයේ අනවා අපි නොගිය පැත්තකට. එතකොට තේරෙන පටන් ගන්නවා මේ නීරසක වෙච්ච තැනින් තමයි විපස්සනා පටන් ගන්න කියලා. එතකොට හිත මොකද කරන්නේ වෙන අරමුණකට පයින්. ප්‍රශ්නේ නැහැ. එයාට පයින්ද දෙන්නේ. ඒ පණින අරමුණ දිහා පොඩ්ඩක් ගලා බලන්න. එතකොට ඒකත් නිරස වෙනවා. දැන් තමන් දන්නවනේ මේ නිරසකම තමයි අපි අරමුණෙන් අරමුණට පන්නන්න තියෙන මේ කර්සර් එක. ඉතින් ඒකට වෙන්න ආරින්. එයා කොහේ පැන්නත් ගියේ එක ආයෙ නිරස වෙනවා. ඉතින් ආයෙ දැන් හොලිවුඩ් වල ඒ ගෑණි එමිනියත් එක ටික කාලයක් ඉන්නේ නැහැ. දික්කදාද කරනවා. තුන්වෙනි සැරේ විතර අර මිනිහම් බදිනවා. ඉතින් වෙන මිනිහනේ ඔච්චරම තමයි අපි හොලිවුඩ් වලට බැන්නට ඕකම තමයි අපිත් කරන අන්තිමනේ විදි කරපු නුරොඩ්ඩ ආය අරගෙන කනවා. ඉතින් විදි කරපෙකට තරහ වෙන්න එපා. කඩප්පුලි හිතක් තියෙන. අපි ඒක මේ අනපන එපයි කියලා කැස්ස උනත් ගන්නවා. මොන දේ හරි ගන්න. ඒක අහින්න හොඳට ප්‍රශ්නයක් නැහැ. ඒක එපා වෙනවා. ඉතින් ආයෙ ටිකක් කියලා ගියට ඌම ඇවිල්ලා අනේ නිකම් කමන්න කමන්න කමන්න කමන්න මට දෙන්නකෝ ආනපාන කියලා ආයෙත්තර ආයෙ ගනි. ආයෙ ඵලයන්. ඒ ඔක එක එක පොඩ්ඩයි දැනගත්තොත් මේ අපි නටවන්නේ නීරසකම හරහා දැන් ලෝකයා බලන දේ රසකාමී හරහා ප්ලෙෂර් ප්‍රින්සිපල් බුදුරජාණන්සේ කියනවා උඹ ඒක හරි ඒක තමයි මේ ලෝකයා උඹ උඹ දාස කරගන්නේ උඹ බලපන් උඹ තුල නීරසකම වැඩ කරන්න හැටි ඒකට ආර්යා වැඩ කරන්නේ කොක්ක ගහන්නේ වගේ නීරසකම තිබුණොත් නේ. ඕක නෙමෙයි මේක දෙඤ්ඤම් කියන්නේ. නෑ නීරසකම පොඩ්ඩක් බලන්න ඉඳලා. වැඩි කල් දුවන්න දෙයක් නෑ. ඒක ඒකට ආර්ය පරිශ්‍රණය කියනවා. ඒකට කවුරුවක්වත් ඕනේ අපිට කිසිම අඩුව අඩුවක් නැහැ. මොකද නීරසකම කියන එක උද්දී ඉඳලා හැන්ද වෙනකන් නැති කරන්නේ අපි මේ විනෝදාංශ හොයන්නේ. ටෙලිවිෂන් බලන්නේ. පත්‍ර කියවන්නේ. SMS හරි කතන්දර කියන්නේ. ඒවලු පොඩ්ඩක් ප්‍රිය කරන්න නීරසකමට ඒ නිසා ඒ නීරසකම අපේක්ෂා කරලා යන්නේ. මෙයාට ලේසි මොකද මේ අඳුනගෙන තියෙනවා. අපේක්ෂා කරලා යන්නේ එතන තද්ද ආධ්‍යාත්මයක් තියෙන. තද්ද විපස්සනාවක් තියෙන්නේ. බලන ඉන්නේදී නොදකින් ඔපතන් කියලා හිතුණා ඒ නොදකින් ඔපතන් නොදොමකින් කියන එක මම දකින්නේ අනිච්චන් දුක්ඛන් අනත්තන් කියන වචන තුනට රිප්ලේස්මන්ට් එකක්. ඒ නිසා භාවනාවත් ඒ වෙනුණු උගදෙන කියන්නේ නොදකින්න පුතන් නොදොමකින් කියනවා. ඊට මිට වැඩි හොඳ මේ නොදකින්න පුතන් නොදොමකින් බලනාසුළු දෘෂ්ටි කෝණයකට යන්න පුදුම ලස්සනයි මේ ලෝකේ. පුදුම green පුදුම living මේ එපා වෙච්ච දෙයට ප්‍රේම කරන්න දන්නේ නැතිකම තියෙනවා. ඒට එපා වෙච්ච දෙයත් එක්කම ඉන්න. ඒකම උල උල උල උල බලන්න මොකාට මාරයටත් අපිව දැක්කන්න හම්බෙන්නේ. ඇතිද? තව දෙකක් තියෙන හැටි ගන්න. ඔව් ඒක නිසා අපි ගොඩක් ගත්තොත් අපිට සක්මන් කරගන්න වෙලාව නැති වෙනවා. අපි එතකොට තුනහමාරට රැස් වෙනවා පරියන්කයකට. හරිද කාර්යසන? දෙකමාර ඉඳලා තුනමාරකම් පරියන්ක සක්මන් සක්මන් භාවනාවක් නේ තියෙන්නේ. තුනමාරට අපි රැස් වෙනවා එhmenan පරියන්ක භාවනාව කාලයක් හරි කාලසටහන තියෙනවද? ආ දැන් ටී බ්‍රේක් එකත් ගිහිල්ලා එනවා. හරි. එහෙනම් ටී බ්‍රේක් එකට විනාඩි 10ක් තියෙනවා. සක්මට විනාඩි 30ක් 7 පැයක් තියෙනවා. අපි 4ට නැවත රැස් වෙනවා පරියන්ක භාවනාවකට. හොඳයි. ලීතිපත් කරව ප්‍රශ්න ප්‍රායෝගික ප්‍රශ්න ඒක නිසා මම හිතනවා ප්‍රශ්න හොඳයි කියලා. ලියපුවාත් හොඳයි, ඉදිරිපත් කරපුවාත් හොඳයි, තෝරපුවාත් හොඳයි. සියලු දිනාටම තෙරුවන් සරණයි.